සුඛාකෝ ආවසෝ වේදනායි කෝ අන්තෝ දුක්ඛා වේදනායි කෝ අන්තෝ උපේක්ඛා මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හායිනං සිබ්බති තස්ස තස්සේව භව නිබ්බත්තියා තස්සකෝ අභිඤ්ඤේයං අභිඥාතබ්බං පරිඤ්ඤේයං පරිඤ්ඤාතබ්බං අභිඤ්ඤේයං අභිඤ්ඤේ අභිචානිත්වා පරිඤ්ඤේයං පරිදානිත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති කී මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කවුරුත් දන්න පරිදි මේ භාවනා වැඩමුළුවේ අද මේ පස්වෙනි දවසයි ගත කරන්නේ වෙන විදිහට කියනවා නම් ඒ දවසේ තියෙන පස්වෙනි දේශනාවටයි මේ මුලපිරුවේ ඉතින් මේ දේශනා දේශනා මාලාවක් විදිහට පාත්වාගෙන යනකොට චාරිත්‍රාක් වශයෙන් අපි මේ දේශනාවට මුල් වෙච්ච මූලික සූත්‍රය මතක් කරගන්නවා. ඒක මජ්ජේ සූත්‍රය අංගුත්තර නිකාය චක්කනිපාතේ සඳහන්. ඒකදී මේ සරුවචන් වහන්සේ විසින් මේ ප්‍රථම ධර්ම දේශනාවේදීම දේශනා කරන ලද උභවන්තෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා කියන විදිහට මේ අන්ත දෙකේ නොගැලී මැදුම් පිළිවෙතින් සරුවච්චන් වහන්සේ විසින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය එහෙම නැත්නම් මේ සාරණ්‍යතා ඥාණය ලැබුවා කියන එක අද අපිට ඉච්චර ගැම්මක් ඉන්නේ නැත්නම් මොකද අපි මේක අහලා තියෙන නිසා නමුත් මේ අන්ත දෙකේ වැටිලා සංසාරේ ගත කරපු එකේ තියෙන අවිද්‍යාව දැනගෙන මැද තෝරාගත්තා කියලා කියන්නේ ඒක ඉතින් මානව වර්ගයාගේ ප්‍රධානම මේ පසුගිය අවුරුදු 5000ක පමණ කාලේ ප්‍රථමම වැදගත්ම උත්සවය ගැනීම මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම සූත්‍රයේ අන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා ගොරෝසුවට රළුවට හඳුන්වා දීපු එක සියුම් විදියට සූක්ෂම විදියට එකිනෙකාගේ භාවනා ජීවිතේ බලපාන හැටි පිළිබඳව යම් යම් ඉඟිවැල් යම් යම් තොරතුරු සපේ. ඉතින් ඒ බව පේන තියෙන සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම මේ මජ්ජේ සූත්‍රය අරගෙන ඒ වැදගත් කරුකටයුතු ස්වාමීන් වහන්සේලා මණ්ඩල මාලේ රැස් වෙලා ඒක මාතෘකා කරගෙන සාකච්ඡා කරපු බව. ඉතින් ඒක සාකච්ඡා කරනකොට ස්පර්ශය කියන දෘෂ්ටි කෝණයෙන් බලනකොට කොහොමද අන්ත දෙක මොකද්ද මෑද? ඊගාවට අතීත අනාගත වර්තමාන කියන කාලමානී දිගේ බලනකොට මොකද්ද අන්ත දෙක මොකද්ද මෑද? අන්නේ ටික අපි සාකච්ඡා කරලා දැන් ඊයේ යදායි ගත්ත මේ වේදනා චෛතසිකේ නැත්නම් විඳීම් මේ ජීවිතයේ තියෙන විඳීම් කියන චෛතසිකයෙන් බලනකොට අන්ත දෙක මොකද්ද මැද මොකද්ද කියන එක. ඉතින් ඒක ඉදිරිපත් කිරීමට ඒ අර්ථකථන දීපු ස්වාමීන් වහන්සේ සභාගත කරපු ප්‍රකාශය තමයි මම අර දවසේ මාතෘකාව වශයෙන් ඉදිරින් තියාගත්තේ සුඛා වේදනා ආවසෝ ඒකවන්ත සුඛාකෝ ආවසෝ වේදනා ඒකවන්ත මේ විඳීම් මතින් බලනකොට අපිට අපි අහුවෙලා තියෙන අන්ත දෙක තමයි පළවෙනි එක සුඛ වේදනාව දුක්ඛාකෝ ආවසෝ දුතියවන්ත දුක් වේදනාව තමයි දෙවෙනි අන්තය. ඉතින් ලෝකයා සැපසෙවීමේ කටයුත්තක තමයි මේ නිරතව ගත කරන්නේ. ඒ ගත කරන මාර්ගයේ සැපසෙවීම සඳහා මානවයාගේ ලක්තන පටන් දිගටම කටයුතු කරන කටයුතු කරන ආවා නමුත් හොඳට දෙක ගලපලා බලනකොට ලැබිලා තියෙන්නේ සුද්ධ දුකක්. සැප හොයන්න කටයුතු කරාට ලැබිලා තියෙන සුද්ධ දුක. නමුත් ඒකේ තියෙන ඊටාම වටිනා දේ තමයි තාමත් සැපසෙවීමේ ප්‍රයත්නය බහා තබලා නැහැ. ඒ පිළිබඳව ඇති තෘෂ්ණාව බහා තබලා නැහැ. తත්‍ර తත්‍රාබිනන්දනී. අපායට ගියා ඒ අපායේ ජීවිතයට ඇලෙනවා. තිරිසනෙක් වුණොත් තිරිසන් ජීවිතයට ඇලෙනවා. ස්ත්‍රියක් වුණොත් ස්ත්‍රී ජීවිතයට ඇලෙනවා. පුරුෂයෙක් වුණොත් පුරුෂ ජීවිතයට ඇලෙනවා. දාසයෙක් වුණොත් දාස ජීවිතයට ඇලෙනවා. රජ වුණොත් රජ ජීවිතයට ඇලෙනවා. මේ ලැබਿੱච්ච ජාසකමේ ඉඳගෙන සැප වර්ධනය කිරීමට පුද්ගලික ප්‍රයත්න කරනවා. රාජ්‍යරෝ රාජසැප විඳීමේ වැඩ වර්ධනය කිරීම ප්‍රයත්න කරනවා. ඉතින් මේ අවසානයේ දුක බව දැනගෙන මේ කරන වැඩේ නිසා සරුවචනාංශයේ මේ දෙක අත්හැරිය යුතු අන්ත දෙකක් වශයෙන් සැප දුක් දෙක දක්වලා කියනවා. එතකොට මේ දෙක අතරින්නේ කුමක් පිළිබඳ අපේක්ෂාවකින්ද? කුමක් ගැන කුමක් ඉදිරියට තියලාද කුමක් වාංගු කරන්නද කියලා බැලුවොත් සර්වඥාන්සේ ඉදිරිපත් කරන මූල ධර්මයේ තමයි නොදුක් නොසුව එනත්තම් ප්‍රේක්ෂාව එනත්තම් සැප දුක දෙක අතරමැද අදුක්ඛම සුඛ කියන වේදනාව. ඉතින් බණක් අහපු නැති භාවනාක් නොපෙළඹිච්ච කෙනෙකුට මේ අදුක්ඛම සුඛ වේදනාව කියන එක මොන විදියෙන්වත් ගෝචර වෙන්නේ දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ඒ කතා විදියක් දේශනා විලාසයක් ගෙනහැර පාන්න වෙනවා. මේ සැප දුක දෙක අන්ත දෙකක්. මේක බහාතබිය යුක්තක් නම් ඒ වෙනුවට ඒ දෙක බහාතබියෙන් පස්සේ ඉදිරිපත් කර ගන්නා වූ මේ අදුක්කම සුඛ වේදනා කියන්නේ මොකක්ද කියලා බලන්න මේ තර්ක මනසට අපේ දැනට තියෙන දැනුමින් යන්න බෑ කලින් බණ අහලා නැත්නම් කලින් ඒක සඳහා උපදෙස් ලැබලා නැත්නම් ඒක නිසා අපිට ඊයේ දවසම අපි උත්සාහ කරා මේ සැපත් නැති දුකත් නැති අවස්ථාවකට අපි භාවනාවේදී කොහොමදපත් වෙන්නේ කියලා. ඉතින් ඒක නැවත මතක් කිරීමක් ගත්තොත් මොකද මේ මුල් ආරම්භ ප්‍රදේශ ආරම්භක යෝගාවචරින්ට හොඳ භාවනා උපදේශ පන්තියක් වෙනවා. ඒ නිසා අපි හිතමු අපි සති මුල් කරගෙන නැත්නම් සතිපට්ඨානෙ මුල් කරගෙන ඉඳගෙන සක්මන් කරමින් එදිනදා වැඩ කරමින් භාවනා කරන්න පටන් ගත්තයි කියලා. ඒක මේ මේ කතාවට බොහොම හිතු නිදර්ශන සපයන්න පුළුවන් වෙන්නේ ඉඳගෙන කරන භාවනාවේදී අනිතව බහැර කරනවා නෙවෙයි නමුත් මේක වඩා තොරතුරු දායක නිසා. ඉතින් අපි යම් වෙලාවක වාඩි වෙලා හොඳට විවේකීව සම්බාර කරලා සහැල්ලු කරලා ඒක හිඳ පවත්වමින් අපි ආස්වාස ප්‍රස්වාසයට ඉපේදුවා කියලා නිදර්ශනයක් ගත්තොත් ඒ ආස්වාස ප්‍රස්වාස දෙක මතු කර ගැනීම සඳහා සෑහෙන ප්‍රයත්න කරන්න වෙනවා මේ එන වේදනා ඒ වගේම පිටින් එන ශබ්ද එහෙම නැත්නම් හිතට එන নানা ආකාර හිතිවිලි දුරස් කරගෙන මූල කර්මස්ථානෙට මූණට මූණ දාලා තියාගන්නවා කියන එක දුෂ්කරයි. ඒක කිසිසේත්ම කිසිම වෙලාවක කිසිම කෙනෙකුට ඉබේ වෙන දෙයක්වත් සැපසේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දුෂ්කරමයි. ඉතින් ඒක නිසා ආරම්භයේදී හදියට කුඹරක් අස්සද්දන මිනිසෙක් වගේ මහ කැලේ කපලා ඉතල මහගස් ගිනි තියලා ඊට පස්සේ පුංචි ගස් ගිනි තියලා ඊට පස්සේ ඒක අස්සද්දාගෙන කණුමු ලස් කරගෙන කුඹුරු පළවෙනි සැරේට පළවෙනි හීය හානවයි කියන එක අර මුල් කපාගෙන ඒක එච්චර ලේසි වැඩක් එක හීයකින් වපුරන්නත් බෑ දෙක තුනක් හීහාලා තුන් තුන් ඇලි හරියට කරලා කලල් කරලා මඩ මේ වපුරනවා කියනකොට ඒ වාගේ මේ අර කියන බරපතල වීතික්කම මට්ටමේ සිල් කැඩෙන මට්ටමේ කෙලෙස් අයින් කරගෙන ඊට පස්සේ මේ පරිඋත්තාන මට්ටමේ හිතේ නැගින නීවරණ යටපත් කරගෙන අරමුණට මූලට මූල දානවා කියන එක එච්චර ලීසි නෑ. අපි හිතමු කෙටියෙන් මේ කතාව ඉවර කරන්න ඕන නිසා කෙනෙකුට පුළුවන් වුණයි කියලා. ටික වේලාවක් ආනාපානෙ හිත තියන්න නැත්නම් මූල කර්මස්ථානේ. ඉතින් තියාගෙන ඉන්නකොට අර කරපු සටන ඊටාම උග්‍ර නම් යම් කිසි විදියෙ නිරාංශ ප්‍රීතියක් ඇති වෙනවා. අනේ මට දැන් අරමුණේ හිත පවත්වන්න පුළුවන්. මට දැන් අරමුණ සාහන්සුද්ධින් විවේකීව බලන්න පුළුවන් කියලා එහෙම යන්න යනකොටත් ඒකෙත් කියනවා මොකද්දෝ සැපක් දුකක් අර කරදරකම් කටු වැඩි වෙනකොට දුකක් එනවා. ඊට පස්සේ අරමුණ එකලස් කරගත්ත පස්සේ ආය සැපක් එනවා. ඉතින් ඔහොම ඒ අරමුණේ දිගට ඉන්න මුණට මුණ දාලා ඉන්න බලාගෙන ඉන්නකොට මේ අරමුණේ යම් යම් වෙනස්කම් වෙලා අන්තිමට එන්නේ එන්නේ එන්නේ අරමුණ නොදැනෙන අල්ලගන්න බැරි සියුම් තත්ත්වවලටපත් වෙනවා. ආනේ පත්‍යයක නේනකොට අර වගේ භාවනා කිරීම සඳහා උසිගන්නන සුළු සැපක් හෝ දුකක් හෝ නැහැ. භාවනාවක් කෙරුණත් නැතත් ඒක විස්තර කරගන්න බැරි ඒ බොහොම නිෂ්කාංශු පාළු ඒකාකාරී තැනකටපත් වෙනවා. ආහනේ තැනකටපත් වෙනකොට නීවරණ ධර්ම වල ප්‍රකට කැපිපෙනීමක් එන්නේ නැහැ. අරමුණ පේන්නේ නැහැ. සාමාන්‍ය වචනෙන් කියනවා අරමුණ පේන්නේ නැහැ. ඉතින් එතකොට ගුරුවරයා කමඨාන් සුද්ධ කරන අහනවා දැන් මොකද්ද භාවනා කරනකොට වැටෙන්නේ දැනෙන්නේ මොනවද කියලා. මේ දැනීම විඳින්නේ මොනවද කියලා. ඉතින් අර වේදනාව එනකොට නම් වේදනාවේ ස්වභාවය කියන්නේ. සත්‍යයක් ඇහෙනකොට සත්‍යයෙන් කලඹට හැටි කියන්නේ. පිටිවිලක් ආවම ඒක අතීත හිතිවිලි අනාගත හිතිවිලි කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒව නැතුව මූල කර්මත්තානේ හිතන ඕන්න ඇතුල් වෙන හුස්ම සීතලයි පිට වෙන හුස්ම රස්නේ කියලා කියන්නේ. දැන් මේ ඔක්කොගෙම වින්දන නැති වෙනකොට තුනී වෙනකොට මේ යෝගාවචරය ගොළු වෙන්න පටන් ගන්නවා කියා ගන්න බැරි තැනකට යනවා. තියෙනවා මොකද්ද එකක්. නමුත් ඒක වර්ණ ගන්න බෑ මේ භාෂාවට දාන්න බෑ. අරමුණක් ගෙවිලා සාන්ත තැනකට යනවා සමහර විටක ඒක පාළු ගතියක්, තනි ගතියක්, කම්මැලි ගතියකුත් වැටෙනවා. නමුත් ඔය ඉන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඉතින් මේ தත්ත්වයට ආපුවාම උඟ දෙනෙක් මේ தত্ত্বය මේ පේන මේ වේදනා දිගේ සියුම් தত্ত্বවලට යනකොට ඒකේ කියා ගන්න බැරි ගතිය Tamange දුර්ලකමක් කියලා හිතාගෙන එහෙම නැත්නම් සතිය දුර්ලකමක් කියලා හිතාගෙන එහෙම නැත්නම් සමාධිය කැඩුනයි කියලා හිතාගෙන ඒක ගැන කතා කරන්නම නුරුස්නාසුළු ස්වරූපේ වැරදුනා වාගේ ඒක කියන්න වීම දුර්ලකමක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ මොකද මේ අදුක්කම සුඛ වේදනා නොදුක් නොසුව වේදනා උපේක්ෂා වේදනා කියන එක අපේ ව්‍යවහාරේ නෑ අපේ ශබ්දකෝසල නෑ ඒ නිසා මේ යෝගාවචරයට අවංකව උත්සාහ කරත් අලුත් වචන ටිකක් හොයන්න වෙනවා මේ අරමුණ හොඳට තුනී වුණාට පස්සේ මොකද්ද අත්දකින්නේ කියන්නේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක කියමනයි වැදගත්ම දේ කියලා කවදාකවත් කල්පනා වෙන්නේ නැහැ ඒක කියන්න බීම කෙරෙන්නේ හරියට වැරද්දක් වුණා වගේ. තමන් අත්තරද්දක් වෙච්ච කෙනෙක් වගේ මේ රාජනීතියට විරුද්ධව ගිය කෙනෙක් වගේ තමයි පේන්නේ. ඉතින් මේ හේතුව මොකද? මේ විඳීම් ශේස්ත්‍රයේ අඩියට අඩියට යනකොට ඒක පාලියෙන් කියන්නේ පස්සම්බති කියලා සංසිඳවනවා කියලා සංසිඳවනොත් සංසිඳනකොට මේ අදුක්කම සුඛ කියන උපේක්ෂාව කියන නොදුක් නොසුව කියන වේදනාවට යනකොට මේ අපේ භාෂාව අසරණ වෙනවා. අපේ කතා ස්වරූපේ අසමන අපේ කතාවල් හැදිලා තියෙන හොඳ සැපත් හොඳ දුක ලස්සනට විස්තර කරලා අතිශෝක්තිය කියන්නේ. සැප දුක දෙක අතර මැද තියෙන උපේක්ෂාවට යනකොට නොදුක් නොසුව වේදනාවට යනකොට අදුක්කම සුඛ වේදනාවට යනකොට අපිට කියාගන්න බැරි තත්යකටපත් වෙනවා. නිසාම දෝ අපි එක පාළු ගතියක්, පෙරදිල්ලක්, වැරදිල්ලක්, නීරස ගතියක්, ඒකාකාරී ගතියක් පිළිහෙලා මුසුප්පු වෙන ගතියකටපත් වෙනවා. දුම්මන ගතියකටපත් වෙනවා. පරාජිත ගතියකටපත් වෙනවා. ඉතින් එතෙන්දී ගුරුවරයාට සෑහෙන කාරණාව තේරුම් අරගෙන අත්වල දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඇඟිල්ල දික් කරලා ගොඩ ගන්න සිද්ධ වෙනවා. මේ තියෙන දේ දිහා මේ මතුවෙච්ච නොදුක් නොසුව වේදනා දිහා නුරුස්නා බැල්මෙන් බලන් ඉපා. එහෙම නැත්නම් පහත් කළ සලකන්නේ නැතුව ඔක පුළුවන් විදිහට මේ වචනෙට දාන්න උත්සාහ කරන්න කියලා. ඉතින් ඒකත් මම හිතනවා පැහැදිලිවම අද බල අභියෝගයක් මේ කමඨාන් සිද්ධ කිරීමේදී සිදුවේ. නැත්තම් මේක සම්බන්ධව ප්‍රශ්නයක් නගන්නවත් කෙනෙකුට තේරෙන්නේ නැහැ. නැගුවත් ඒ Tamanට කියන්න ඕන දේ කියුනේ නැති බවයි තේරෙන්නේ. නමුත් මේක වැදගත් නැණ ඒ යෝගාවචරය මේ සැප දුක දෙකේ නාන්ත දෙක අතරලා මේ නොදුක් නොසුව කියන වේදනාවට ප්‍රවිෂ්ඨ වෙනවා. මෙන්න මේ ප්‍රවිෂ්ඨ වෙනකොට ඒ ප්‍රවිෂ්ඨ වෙන தત્ත්වය පිළිබඳව විතික හිත සම්පූර්ණ පුස්කාච්ච කම්මැලි වෙච්ච, එපා වෙච්ච, පෙරදිච්ච, පච වෙච්ච தත්වයකට යනවා. හොඳට ගුරුවරයා කියලා දුන්නොත් මේක මේ මධ්‍යම ප්‍රතිපදාවටයි වැටුනේ. මේක බොහෝම කලාතුරකින් කෙනෙකුට වෙන්නේ. මේක වෙනකොට මේකට නොසලකා හැරීමෙන් තමයි අපි මධ්‍යම ප්‍රතිපදාව පන්නගන්නේ. ඒ නිසා මේක එනකොට එහෙම නොසලකා හරින්න එපා. මේකට පැනලා දදා ගන්නත් එපා මේක හොඳට සිද්ධ වෙන්න ආරින්න මේක හොඳට ඇඟට වදින්න ආරින්න කියනකොට මිහිරියාවකුත් එනවා එතකොට අර කනින් තිබුණු සැප දුකට වැඩිය වෙනස් වූ දෝමනස්ස සෝමනස්ස කියන විදිහේ මානසික සැපයක් සහ මානසික දුකක් <clears throat> අචරණ ගොරෝසු නැති වුණාට මේ අදුක්කම සුඛයත් එක්ක නැත්නම් අදුක්කම සුඛයට පටව අදුක්කම සුඛයට නංවනවා. ඒ නංවන සැප දුක් නැත්නම් කියන දෝමනස සෝමනස කියලා චෛසික සැප දුක් දුක් සැප දෙක අනුව තමයි මේ නොදුක් නොසුව වේදනාව අපි වචනට නගා. ඉතින් එතනදී තව දුරටත් ඒ නොදුක් නොසුව වේදනාව વિશે උපේක්ෂකව බලමු. හොඳ කරන්න යන්නෙත් නැතුව නරක කරන්න යන්නෙත් නැතුව බලන එක මේ ලෝකායත විශ්වන් වල කිසිම තැනක උගන්නන්න බෑ. උගන්නන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන ප්‍රමාණය පමණයි. ඉතින් එතකොට ඒ ගුරුවරයාගෙන් හරියට ඒක දැනගෙන මේ ඇති වෙන තත්වයේදී මේකට දේවල් හිතින් දාන්න නැතුව මේක ආලවට්ටම් කරන්න යන්න නැතුව මේ ඇති හැකියෙන් මේක බලන්න ඊ සෑහෙන මේ සංඥාවේ තියෙන මායාකාරී ගතිය සංස්කාරවල තියෙන මේ දේවල් හැඩගසන් හදන ගතිය විඥානයේ තියෙන මේ දේවල් එකින් එක වෙන් කර කර විචිත්‍ර කරන්න කියන ගතිය කියන මේ හිතේ තියෙන ස්වභාවයේ තේරුම් අරගෙන අදුක්කම සුඛය අදුක්කම සුඛයේ වශයෙන් ඉදිරිපත් කරනවා හඳුනා ගන්නවා කියන එක තමයි මේ සූත්‍රයෙන් කියලා කියන්නේ අභිඤ්ඤයයන් අභිඥාතබ්බම් පරිඤ්ඤයයන් පරිඤ්ඤාතබ්බම් කියලා. ඒ කියන්නේ ඒ தത്വෙට එනකන් ඇති වුණා වූ සැප తත්වේ මේකයි දුක తත්වේ මේකයි කියලා සැපෙන් දුක වෙන්කොට හඳුනා ගැනීම කියන පරිඤ්ඤයයක්. පරිච්ඡේද වශයෙන් දකිනවා. ඊට පස්සේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ඕනේ මේ සැප දුක් දෙක හඳුනාගත්තට මේ දෙක ප්‍රහාණය කරන්නයි තියෙන්නේ. මේ දෙක මැද ඇත්තා වූ මේ අදුක්කම සුඛය සැපෙනුත් දුකෙනුත් වෙන්කොට හඳුනා ගැනීමේ පරිඤ්ඤය ඥානයක් අවශ්‍යයි. මේ අදුක්කම සුඛ වේදනා තමයි ඉදිරි ගමනට මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ කියලා සැපේ දුකේ තියෙන ආධිනවත් මධ්‍යම ප්‍රතිපදාව තියෙන නැත්නම් අදුක්කම සුඛේ තියෙන වටිනාකම විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා කියලා කියන්නේ හොඳ දෘෂ්ටියක් ඇති කෙනෙක් වෙන්න ඕන නැත්නම් හොඳට ගුරුවරයෙක් කෙනෙක් උපදෙස් ලැබපු සූදානමින් ගිය කෙනෙක් වෙන්න ඕන. මේ පමණකිමුත් මේ අධිකම සුඛ වේදනා මේ මට්ටමේ ගොරෝසුක හඳුනාගත්තත් මේ ගමන කෙලවර වෙන්නේ නැහැ. මේකේ ගොඩාක් තව මට්ටම් කීපයකින් සුද්ධ වෙන්න තියෙනවා. පිරිසිදු වෙන්න තියෙනවා. ඒ පිරිසිදු වීම ඔය ආනාපාන සති සූත්‍රයත් එක්ක ගත්තොත් ඒකේ දෙපොලක සඳහන් වෙනවා. නැත්තම් මූල ධර්මාන කරුණ තුන්පොලක සඳහන් වෙනවා. ඒකදී කියනවා පළවෙනියෙන්ම අපි මේ අදුක්කම සුඛ වේදනාව හඳුනාගන්නේ කාය සංස්කාරයන්ට සාපේක්ෂව. කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක කියන රූප ලෝකේ අල්ලන්න පුළුවන්, හැඩ බලන්න පුළුවන්, අත ගන්න පුළුවන්, මනින්න පුළුවන්. රූප ලෝකයේ සංසිද්ධීමත් එක්ක මේ අදුක්කම සුඛ වේදනාවේ යම් කීකර වීමක්, හැදවීමක්, සීලාචාර ගත වීමක් වෙනවා. ඊට පස්සේ වචී සංඛාරයන්ගේ සංසිද්ධීමත් එක්ක අර සංසිඳිච්ච භාවයේ ඊට වඩා ගැඹුරු මට්ටමකින් ආයසරයක් සුද්ධ වෙනවා, කීකරු වෙනවා, සීලාකාර වෙනවා. ඊට පස්සේ චිත්ත සංස්කාර කියන මට්ටමේදී තමයි හොඳටම සුද්ධ වෙන්නේ. ඉතින් තමයි ගුරුසෝට ඉස්සල්ලාම දකින අදුක්කම සුඛ වේදනාව නැවත නැවතත් පුහුණු කරමින් ඒකම යෙදෙමින් බහුලීගත කිරීමෙන් ඒක තමන්ගේ එදිනෙදා වැඩක් බවට පත් කිරීමෙන් ඒක දිගේ ඉදිරියට ගෙන යනවා කියන එක ඉතාමත්ම දුෂ්කර වූ දෙයක් හරියට ප්‍රධාන නගර සෝබිනියක් ඇවිල්ලා නගරයේ ප්‍රසිද්ධ සංගීත සංදර්ශනයක් පවත්වද්දී ඒකට සල්ලාල පිරිස්සා බීමත්ත්ව සංගීත කාමින් ඇවිල්ලා නටනට දඟලද්දී අන්නේ දඟලන පිරිස මැදින් සම්පූර්ණ පෙත්ත කපල පිරිච්ච තෙල් කලයක් අරගෙන ගිහිල්ලා ඒක කඳුලක්වත් හැලෙන්නේ නැතුව අර පිරිස මැදින් ගෙනියනවා වගේ වැඩක් තමයි කියන්නේ. ඒ පිරිස ඉන්නේ සම්පූර්ණයෙන්ම රසකාමී රසලෝලී තත්ත්වෙන් හැඟුමුදා හැරලා. නමුත් මේ තෙල් කලයේ ගෙනියන එකනට රජුරෝ කිව්වොත් එහෙම තෙල් කඳුලක් අරගෙන හැම කලනොත් උඹ හිස ගසා දානවා ඒකයි දඬුවම. පිටිපස්සෙන් ගහලා ඉන්නවා ඇදගත්ත කඩුවක් ඇතුව උඹ තෙල් හලන්නේ නැතුව ඵලයන් කළොත් ඒ මනුස්සයා කොච්චරක් අර රසලෝලී රසකාමී පිරිස අතර තමන්ගේ පණ වේරා ගන්නට යනවද අන්නේ වගේ ලාවට අඳුනගත්ත මේ අදුක්කම සුඛ වේදනාව අවස්ථා තුනකින් පල්ලයට සංසිඳනවා කියන්නේ මේ සාමාන්‍ය මේ සංකේ සංකීර්ණ දේ මූල ධර්මානුකූලව පියවර තුනකට විස්තර කරන්න හැදීම. නමුත් මම හිතනවා ඒක උනත් යම් ප්‍රමාණයක අත්ලක් වෙනවයි කියන්නේ. ඒ නිසා ආනාපාන සති සූත්‍රයේ පළවෙනි චතුස්කයේදී කායानुපස්සන චතුස්කයේදී පස්සම් බයං කාය සංකාරං අසසිස්සාමීති සික්ඛති පස්සම් බයං කාය සංකාරං පස්සසිස්සාමීති සික්ඛති කියලා කියනවා මේ සංසිඳෙන්නා වූ ආශ්වාස ප්‍රශ්වාස කය ආශ්වාස ප්‍රශ්වාස කය කියන්නේ ආශ්වාස කය සහ ප්‍රශ්වාස කය සංසිඳෙන්නා වූ ආශ්වාස කය පවතිද්දී මම හික්මෙනවා සංසිඳමින් පවතිනා වූ ප්‍රශ්වාස කය අත්දකිද්දී මම හික්මෙනවයි කියලා හුස්ම තුනී වෙන්න තුනී වෙන්න ඒක අවුල් කරන්නේ නැතුව ඒක නැවතත් ආයාසින් හුස්ම අරගෙන ගොරෝසු කරන්නේ නැතුව ඇද්ද ගැරලා මේ බය නිසා අර ඇත්ත එකලස කඩා ගන්න නැතුව මට මේ මොකද වෙන්නේ කියලා සැක උපදවලා දෙගිඩියාව කියන නීවරණේ දාගන්නෙත් නැතුව මේකෙදි මේ සංසිඳීම සෞඛ්‍ය සම්පන්න ගුණයක් මේ ගොරෝසු දේශියුම් කරන වැඩක් සංස්කාරයන්ගේ සමතයක් නිසා මේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලාගේ උපදේශතු වැඩ කරන විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා ඒකට අනුග්‍රහ කරන එක පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියන ශික්ෂාවෙන් සඳහන්. පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති. ඒ කියන්නේ ආසස් ප්‍රසස්ක මුළුල්ලම සංසිදෙදී අලුතෙන් අවුල්පාස ඇති කරන්නේ ඇස්සරින් දෙන්නේ හයියෙන් උස්ම ගන්න යන්නේ හිත නින්දට වැටෙන්න දෙන්නේ සැක උපදවන්නේ ඕන ඉස්සරහට අරගෙන යනවා කියලා හිතමු. ඉතින් මේ தත්ත්වෙදී මේ කියන්නේ රූපකයේ සංසිතීම ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිතීම ඇති වෙනකොට අදුක්කම සුඛ වේදනා අඳුරගන්න හැටි. මේකෙන් මේ ඉස්ලාම ඉන්නේ ඇත්තටම නම් කම්මැලිකම, නීරස ගතිය, නොදන්නා ගතිය, නොහුරු පාපය, කෝඩු ගතිය, එතනින් ගියාම සැකමුසු ගතිය, මොනවා වෙන්න හදනවද දන්නේ නැහැ කියන ගතිය. ඉතින් ඒ වෙලාවේදී අපිට ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා. ඊ සරණ පමණයි මෙතන තියෙන්නේ. වීරියක් අවශ්‍ය වෙනවා. මම මේ වගේ පුංචි දෙයක් වෙනකොටත් පසුබානවද ආපස්සට යනවද නැත්නම් මම ඉස්සරහට පපුව දාගෙන යනවද කියලා වීර්යය අවශ්‍ය වෙනවා සතිය මඩ නඩත්තු කරන්න වෙනවා මේ විදිහට සැක ආවට මං ආපු ගමන මතකයිනේ මට ආපහු ඕන යන්න පුළුවන් හෙට ආපහු එන්න පුළුවන් කියලා සතියෙන් Tamanට ස්මෘතියෙන් ඥානෙ ආපු ගමන කලකොලක් නැහැ අස්වාභාවිකමක් නැහැ කියලා තැපැටෙන්න ඕනේ ඒ වගේම මේ දේ වෙනකොට සමාධිය වැඩිවීමක් සිදු වෙන බවක්. ඒ වගේම ප්‍රඥාවට වැටෙන්න ඕනට විශාල කම්පන චංචල සහිත සැප දුක දෙක නැති වුණාට ඒකේ අඩු වුණාට දැන් මැදමාවතක ගමන් කරන බවක් වැටහෙනවනම් ඒ පුද්ගලයාට මේ తত্ত্বය ඉක්මවන්න පුළුවන්. අන්නේ తত্ত্বය ඉක්මවුවට පස්සේ ඒ කියන්නේ ආනාපාන දෙක සංසිඳුණාට පස්සේ වචී සංස්කාරයන්ගේ වැඩපිළිවෙලට විවුර්ත වීමක් වෙනවා. එහෙම නැත්නම් වෙනකට වැඩි ඒක තේරෙන්න පටන් අර ගන්නවා. ඒක සාමාන්‍ය ආනාපානසති සූත්‍රයේ පෙන්වන්නේ නැහැ. නමුත් කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන ක්‍රමයට ගත්තොත් සමත භාවනාවේදී මේක සිද්ධ වෙනවා. සමත භාවනාවේදී මේ වගේ ගත්ත එකලසකදී ආස්වාද ප්‍රසවාසී නොපෙනුණත් නොදැනුණත් එහි පවත්වාගෙන යන්න නම් ආනාපානයේ විශේෂීම විශ්වාසයෙන් හිත සැකන උපදවා නින්දට නොවැටි මෙනෙහි කරන දෙයක් නැති වුණත් අඩු ගානේ ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරමින් හෝ ඉඳගෙන ඉන්න බවට හිඳිනවා හිඳිනවා කියලා මෙනෙහි කරමින් හෝ නැත්නම් වරින් වර ලාවට මහා පහළ වෙන ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි කරමින් හෝ මානසිකාරයක් පවත්තන්න වෙනව නිඳ කඩන. එහෙනම් හිත නන්නත්තර වෙනව වෙනවා. අන්නේ මානසිකාර පවත්තන දෙකට අපි කියනවා විතක්කේ කියලා. විතකේ කියන අරමුණට හිත නංවනවා. අරමුණ නන්නත්තර වෙන්න දෙන්නේ නැහැ. මේ හිත නන්නත්තර වෙන්න දෙන්නේ නැහැ. හිතට යන්තම් පොඩි ගයිඩ්ලයින් එකක් පෙන්නගෙන බලන්න ඕන දේ පෙන්නගෙන මේ විතක්කේ පවත්නකොට විචාර බුද්ධියකුත් අවශ්‍යයි. දැන් මේ මම මනස්කාරය යොදන්නේ හිතලුවකටද? මනෝ විකාරයකටද? එහෙම නැත්නම් ගෙවෙමින් පැවතුනා වූ ආනාපානයේම ආඩ්‍යත ලක්ෂණයටද කියලා විතක්ක ਵਿਚාර දෙක පවත්වාගෙන ගියොත් හයියෙන් හුස්ම ගන්න වෙන්නේ නැතුව, ඇස් දෙක අරින්න වෙන්නේ නැතුව, නිදයට වැටෙන්නේ නැතුව, සැක පොදන්න නැතුව කඹේ ඇවිදින්න වගේ පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඒක ටිකක් යම් විදියකට මේකට හිත හුරු වෙනකොට මේකට මේක තමන්ගේ ස්වභාවයේ බව සාමාන්‍ය වචනින් කියනවා මේක තමයි අපේ හැබෑ නිවහන. අපි මේ එතෙක් කල හිතිය සැප දුක කියලා කියන්නේ වන්මත් වෙලා, තණ්හාවට යට වෙලා, ඉන්ද්‍රිය භාජනය වෙලා ඉන්ද්‍රියට ගොදුරු වෙලා දැන් ඉන්ද්‍රියන්ගෙන් ටිකක් නිදහස් වෙච්ච මැදමාවතරයි වැටලා තියෙන්නේ කියලා ඒක වැටෙනකොට ඒ යෝගාවචරයාගේ මේ මේක දිගට මට පවත්වන්න පුළුවන් නම් මේ චිත්තක්ෂණයක් තුල තුල කිසියම් කායික දුස්සත්‍යක් වෙන්නේ නැහැ වචී දුස්සත්‍යක් නැහැ අනුගානේ මනසෙවත් කෙලෙස් නැහැ. පවතින සත්‍යය තියෙනවා නමුත් පවතින සත්‍යය මොකද්ද කියලා කියාගන්න බෑ. ආන් ඒ කියනකොට තේරෙන්න පටන් ගන්නවා මේක මෙනෙහි කරනවා කියන එකත් කරදරයක් මේක හොයන්න බලන්න ගියත් ඒක සැකයට මුසු වෙන නිසා ඒකට නිසිනින්දේ යන්න අවශ්‍ය නම් පමණක් මෙනෙහි කරලා අවශ්‍ය නැත්නම් මෙනෙහි නොකර හෝ මේක සමබර කරගන්න. මේකේ සමතුලිතතාවයක් හොයාගන්න යනකොට මේ විතක්ක ਵਿਚාර දෙක වර එක කරදරයක් වෙනවා. කරදරයක් වෙනකොට අහලන්න වෙනවා. හැලුවට සම්බර භාවය කැඩෙන්නේ නැහැ බව විශ්වාසයක් ඇති වෙනවා නම් ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා මේ අරමුණට හිත මෙහෙවන ගතිය මෙනෙහි කරන ගතිය අපි සිංහලෙන් කියන භාවනා කරන ගතිය නතර වෙලා භාවනා කෙරෙන ගතියට භාවනා මාර්ගය. මේ දැන් කාලේ මේ සාමාන්‍ය උපමා විදිහට කියනවනම් මේ ආසයන්තරාවක් ඒ රන්වේ දිගේ ගිහිල්ලා වාතයට නැගගත්තට පස්සේ යම් කිසි තැනකට ගියාට පස්සේ ආශයන්තරාව ඔටෝ පයිලට් එකේ දාන්න. ඒකේ ආයේ දැන් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ ඒ ඩිරෙක්ෂන්ස් ඔක්කොම අරන් දුන්නාට පස්සේ කම්පියුටරට බාර දීලා ඕනේ නම් පයිලට් පැත්තකට එන්න. නමුත් දැන් අනතුරු මොනක්වත් වෙන්නේ හදිසි තත්ත්වයක් આવත් උතරේ හසුරන්න වෙන්නේ. අන්න ඒ වගේ මෙනෙහි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ විතක්ක විකාර දෙක සංසිඳ වීම විතක්ක විතර අවශ්‍ය නම් විතර පාවිච්චි කරලා හැබැයි මේ වෙලාව ඇස් බැල්ම තියෙන්න ඕනේ. ඒ කියන්නේ පයිලට් නැතුව බෑ. නමුත් ඔටෝ පයිලට් එකක් දාන්න. ඉතින් මෙතෙන්ට යනකොටම අර දැඩි මත දහකි මම භාවනා කරන්න ඕනේ නිවන් දකින්නක මිසිකල ගන්න ඕනේ කියන කක්කිය අනවශ්‍ය අවස්ථාවලත් මෙනෙහි කරන්න ගිහිල්ලා මේක අවුල් කරනවා. තව සමහර කෙනෙක් වරින් වර කළ යුතු හෝ කළ යුතු මෙනෙහි කිරීමක් නොකර ඉඳලා නින්දට වැටෙනවා. ඉතින් මෙතනදී අමුතු සමබර භාගයක් අවශ්‍ය වෙනවා ප්‍රයෝජනීය සලකලා විතක්ක ਵਿਚාර කියන අරමුණට හිත මෙහෙවීම සහ මෙහෙවන අරමුණ මොකක්ද කියලා රස බලන ගතිය ප්‍රයෝජනීය සලකලා සමබර කරන්න පටන් අර ගන්නකොට අර සද්දත් එක්ක වේදනත් එක්ක හිතුලිත් එක්ක ගොරෝසු දෙයක් එක්ක කරන වෘත්තුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතනදී සම්පූර්ණ මානසික තත්වයක් නින්දට යාගෙන එනවා දන්නවනම් ඉන්නවා ඉන්නවා කියලා හරි මෙනෙහි කරලා පොඩ්ඩක් මේක රත් කරන්න ඕනේ. හිඳිනවා හිඳිනවා කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ හෝ රත් කරලා මේක නින්දට වැටෙන්න දෙනොත් ඉලාවට හරි ආනාපානෙ පේනවනම් ඒක හරි මෙනෙහි කරන්න. තමන්ට වැටහෙනවනම් මේ මෙනෙහි කිරීම කරදරයක්. දැන් බබෙක් නිදි කරවාගෙන යනකොට නැලවිලි කවි අඩු කරන එක කම්ම දානවා. ඊට පස්සේ කියලා බබා එහෙම නිදි කරවන්න පටන් ගන්න. ඊට පස්සේ බබා ආයෙ ඇහැරෙනවා නම් ආයෙ පොඩ්ඩක් නැලවිලි කවි කියන ඒ ඇහැරෙන මට්ටම බලන්න. ඊට පස්සේ නිින්ද යනවා නම් ඒ මොකොටේට තට්ටු කර කර ඒ හිමීට බබා නිින්දට යවනවා වගේ මෙන්න මේ පස්සම්බණය මෙතනදී ඇති කරන මේ සංසිඳීම ඒ ගොරෝසු දේවල් හැසිරීමක් නෙවෙයි. මේ විකක්ක ਵਿਚාර කියන මෙනෙහි කිරීම, මානසිකාර්ය සල්ලක්ෂණය කියන එක හරියට සල්ලක්ෂණ වීදියේ හිත පවතිනවනම් මෙනෙහි කරන්න ඕනේ නැහැ. සලලක්කන වීදියෙන් පිටබල නිින්දට හෝ සැකේට යනවනම් ආය පොඩ්ඩක් අට්ටු කරලා මෙතර ගන්න ඕනේ. ආන්නේ දේ කරලා <clears throat> තවදුරටත් මේ මඳහත් බව නොවැටහෙන ගතිය වින්දනයක් නැති ගතිය සැප වින්දනයක් හෝ දුක් වින්දනයක් නැති ගතියට ගියාම බුද්ධම විදියෙන් ඇතුලෙන් මිහිරියාවක් ප්‍රමෝදයක් මතුවෙන්න පටන් ගන්නවා මගේ සංසාරේ කවදාකවත් මම මේ වගේ එකලසකට මේ වගේ මදහත් බවකට මේ වගේ ඉබේ සැප පහළ වෙන තැනකට මුළු ලෝකෙම ඉඳපු කිසිම රූප බලලා ශබ්ද අහලා ගන්ධ බලලා රස බලලා පහස බලලා හිතට එන වල්පූත අදහස් ටිකේ කටයුතු කරලා ලැබු ආමිෂයෙන් කිසිම සම්බන්ධයක් නැති නමුත් ආමිෂ ලෝකේ ලබන්න බැරි જાති පුදුමාකාර නිර්ආංශ පිරිච්ච සතුටක් එනකොට ඒ අර විතක්ක ਵਿਚාර දෙකම තොර මෙනෙහි කිරීමක තොර මේක එනකොට යෝගාවචරය අලුත් අභියෝගයකට මුහුණ දෙනවා. ඒ අරමුණේ එකලස නිසා අරමුණේ කඹේ ඇවිදින ගතිය නිසා සම්බර වෙන නිසා Taman බලාපොරොත්තු නැති වුණත් පාණි කරගන්න බැරි විදිහට මේ ප්‍රීතිය මේ සුඛය මේ ආලෝක ඊවහගෙන යන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා තිබුණ අර විතක්ක ਵਿਚාර දෙකේ කටයුත්ත නිමා වීමත් එක්කම එකලස කියන්නේ මෙන්න මේකයි කියලා ලාවට කිරිරහට තේරුම් පට ගන්නවත් එක්කම ඒක අනිත් පැත්තට යamak කරනවා. අද බල විදියට ඒ නිර්ආමිෂ සැපය වහයලාගෙන යනවා. ඉතින් ඒක නිසා මෙතනදී මොකද්ද කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ කියලා කිසිසේත්ම කවදාකවත් සවිස්තරව කිසි කෙනෙකුට කියලා දෙන්න බෑ. මූල ධර්මයේ කියන්න පුළුවන් රක්ෂිය යුත්තේ අදුක්කම සුඛය කියලා. ඉතින් ඒකට ඒ ඒ මේක මේක මේ සාසනයේ බුදුහාමුදුරෙන්වත් ඉස්සෙල්ලා සමහර අතු මේව උත්සාහ කරන්නේ නැති නමුත් අන්තිකට ගියා මේකක් වුණත් මට මාස තෝරගන්න බැරි වුණා. නිසා ඒකට එක්කෝ දැඩි වෙහෙසල් අරගෙන ඕන නැති තැනක් මෙනෙහි කරන්න ගිහිල්ලා වැඩි පඬිතුකම් කරන්න ගිහිල්ලා කියන තැන උක. තව කෙනෙක් ඕනකට වැඩි විශ්වාස කරලා දැන් නම් හරි කියලා එන සතුට මට දැන් උරුම දෙයක් මගේ මේ සතුට කියලා අරමුණ පාවා දීලා අදුක්කම සුඛේ පාවා දීලා ආයේ සැප වේදනාවට වැටෙනවා. ඉතින් මේක දිග දිගේ ගොඩාක් කල් දීර්ඝාෂ්ඨ දෙවි කෙනෙක් බලාන ඉඳලා බුදුරජාණන් වහන්සේලා පහළ වුණාට පස්සේ උන්වහන්සේ ළඟට ඒ දෙවියෝ ඇවිල්ලා රාත්‍රී මධ්‍යමයාමේ ආලෝකමත් කරගෙන මේ ජේතවනාරාමයට ඇවිල්ලා ඒ අහනවා බුදුහාමරගෙන් කතන්නුකෝ මාරිස ඕගම ඕගමතරිස්සක් කියන. මාරිස නිදුකානන්දස ඔබ වහන්සේ කොහොමද මේ හා සමාන සියුම් වූ සංසාර වේගයක් සංසාර ගඟක් සංසාර වේග ජීය ධාරාවක් එකට උනාද කියලා. මොකද මෙතෙක් ගිය ඔක්කොමලා මෙතෙන් ආපු කට්ටිය මේ දියේදී ගිලින මැරුණා. එහෙනම් බය බැස්සේ නැහැ. ඔබ වහන්සේ මේක එකට උනේ කොහොමද කියලා මොකද බලාන ඉන්න කෙනෙක් දිහා උඩ ඉඳලා බලාගෙන ඉඳපුවා උගව දෙනෙක් මෙතෙන් එනවා. මෙතෙන් දැවිලා මේ දිය ධාරාව කතාගෙන යන්න බැරි කම නිසා ඇත්තට කියනකොට මෙතෙන් එනකොට සෑහෙන ජයග්‍රහණ රාශියක් ඇති වෙන්නේ. නමුත් අභියෝගේ එන්නේ එන්නේ සිව්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ ඒ දේවතාවට කියලා අපතිත්තං කෝහං ආවසෝ අනායුවං ඕගමතරිසු. හැබැයි මම läගගන්නෙත් නැතුව ඕනටදී තකමන්නෙත් නැතුව මම මේකේ කරුණා. අපතිත්තං කියලා කියන්නේ මම ලැබුණු සැපයි දැන් හරි මං හරි කියලා වෙලා එතන එහෙම හිතියෙත් නෑ මම. ඕනෑමට වැඩිය දඟලන්න ප්‍රයත්න කරන්න ගියෙත් නෑ. එහෙම එකතුණා කියලා. ඒතකොට දේවතාව කියනවා මට එහෙම කිව්වට තේරෙන්නේ නෑ. ගබෝහන්සි කියනවා මට ලැගත්තෙත් නෑ. වේග ගත්තෙත් නැතුව ගියා මට තේරෙන්නේ නෑ. ඒතකොට බුදුරජාන්සි කියනවා ඇවැත්ති යම් වෙලාවක මම ලැග්ගා නම් මම මේ වතුරේ ගිවිලා නැහැ. මම මේ ඕනට විදිහට දැඟලුවා නම් වතුර රළ වේගකට ගහගෙන යනවා. මම අවශ්‍ය තැනදී රළ වේගය කපලා අවශ්‍ය තැනදී මතු පිට පාවෙලා මම ඒකට උණයි කියලා බුදුදහමේ බොහොම ලස්සනට අර දේවතාවට තේරෙන්නේ ඇත්ත කතාව. දේවතාවට අපතවත් තේරෙන්නේ නැහැ. ඒකනේ මෙච්චර මේ බණ කියන්න බණන්නේ. ඉතින් ඒ නිසා දේවතාවට තේරෙන්නේ කියන යම් තැනක මම ළඟගත්තා නම් ඒ දීපහරි මම ගිලෙනවා. යම් තැනක ඕනට වැඩි දඹි ගහන්න ගියා නම් මම ගසාරනවා. ඉතින් මේකට කියනවා ඕඝතරණ සූත්‍රය කියලා සංයුත්නිකාය පටන් ගන්න මේ සූත්‍රයෙන් ඉතින් මේ වගේ සරුවචනාංශයේ විවිධ පැතිකඩ වලින් මෙන්න මේ උපයා ගන්නා ලද මේ අදුක්කම සුඛ වේදනාව ප්‍රධානම අභියෝගශීලී වෙලියට ඇවිල්ලා හානි කරන සතුරු නැති වුණාට හිත ඇතුලේ සියුම්වට අර ඇති වෙන කම්මැලි ගතිය නීරස ගතිය වගේ කියන එක පැත්තක් හෝ නැත්නම් මේක මෙනෙහි කරන්න ඕනද නැද්ද කියන සැකේ හෝ එනසම් මෙනෙහි නොකළ යුත්තන් වල මෙනෙහි කරලා මෙනෙහි කළ යුත්තන් වල මෙනෙහි නොකිරීමේ ඇති වෙන අවුල හෝ එහෙම නැත්නම් මේක කොහොමද ජාම යාන්තමට බේරගෙන එනකොට ඇති වෙන අර ප්‍රමෝදේ නිසා හෝ කොතනකට ගියත් ඒක පුදුම සංවේදීකමකින් ඒ ඒ චිත්තක්ෂණයේ මෙතන ක්ෂණ සම්පත්තිය කියන කොහොමදට වරණගෙන තන එක වැරද්දක් කිව්වොත් ඒ හා සමාන චිත්තක්ෂණ ප්‍රමාණයක් වන්දියවන්නේ එකක් හරියට කිව්වොත් ඒ හා සමාන සපක් ලබනවා අකාලික බව ධර්මයේ කියන අකාලික බව හරියට කෙරුවොත් හරියට හරිනවා වැරදිදොත් වැරදිට හරිනවා දෙවන්නේ නැහැ නොකරත් ඉන්න විදියක් නැහැ කියන විදිහේ හරීම ක්ෂණය තේරෙන්න පටන් ගන්නවා ඉතින් මෙන්න මේක සම්බන්ධයෙන් අපේ ආචාර්යවරු සෑහෙන තොරතුරු ඔක්කොම නම් සම්පූර්ණ කරන්න බෑ සෑහෙන තුරු පෙන්ලා දීලා තියෙන තොරතුරු මොකද්ද මෙතන läග ගන්නවයි කියලා කියන්නේ läග ගන්නවයි කියලා කියන්නේ අර අරමුණට හොඳට සීහිලා පෑහිලා මධ්‍යම නැත්නම් අදුක්කම සුඛ වේදනාට ආට පස්සේ ඒ විෂයෙහි මෝදු වෙන මේ කිරි රහක් වෙනවා. දැන් නම් මගේ ජාම බේරගත්තා වගේ කියලා. අන්නේ ඇති වෙන තරුණ ප්‍රීතිය ඒකට කියනවා ප්‍රමෝදය කියලා. අන්නේ ප්‍රමෝදයට අරමුණේම දක්ෂව පවත්නකොට මේ තරුණ ප්‍රීතිය බලවත් ප්‍රීතියක් වඩපත් වෙනවා. අපි මේක සාමාන්‍යයෙන් අපේ එදිනෙදා ජීවිතයට ඇවිල්ලා තියෙන පස්සනක් ප්‍රීතියෙන් පිනාගයයි. මේ පස්සන ප්‍රීතිය මුලින් සඳහන් වෙන ඒ කණික ප්‍රීති, කුද්ධිකා ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති කියනවා අපි ගණන් ගන්නවා ප්‍රමෝද කියලා. ප්‍රීතියේ ලාමක අවස්ථාවක්. ඒ වෙලාවට ඇඟෙන් කිලි පොළඳ ගැටි පහළ වෙනවා. එහෙම නැත්නම් නිකන් පාට අකුණු විදලා කොටලා ගියා වගේ තමයි ආලෝකයක් ඇවිල්ලා යන බව තේරෙනවා. ඒ බයක් කරේම එන්නේ නැහැ. ඊට පස්සේ සමහරලාට ඇඟේ මයිල් කෙලින් හිටන ගතිය එන්න පටන් ගන්නවා. අපි සිංහලෙන් කියන්නේ අයි මයිල් ඉස් මයිල් වුණා. ඉඳපු ගමන් ඉස්මයිල් වෙලා යනවා. ආයෙ නැති වෙනවා. එතකොට තේරෙනවා මේ එකලස කැඩෙන්නේ හැබැයි මේ ඇඟල් මේ සාක්ෂි වෙනවා වැඩේ හරි බවට. එහෙම එහෙම බලහන බලහන එහෙම ඒ පුංචි පුංචි අකුණු දිලි කොටන්න වගේ එක පැත් එක පැත්තකට ගැස්සෙන්නා වගේ ඇඟේමයි කෙලින් එන්නා වගේ එහෙම වුණාට පස්සේ ඊට පස්සේ මේ ඒකට බැසගත්තා වගේ ඒ ප්‍රීතිය හොඳට හුරු පුරුදු දෙයක් එන්න පටන් අර ගන්නවා මෙතින් තේරෙනවා දැන් යනවා නෙවෙයි අරන් යනවා හැබැයි හොඳ පැත්තට යනවා ඉතින් එතකොට Tamanට අර මේ අරමුණ හෝ ඇත්තට මේ වෙලාවේ අරමුණක් නෑ අරමුණ ගෙවිලා ඒකේ තුවාලේ තනිප වෙච්ච තැන ආඩේ වගේ ලාවට හිතේ සංඥාවක් විතරයි තියෙන්නේ නමුත් මෙතෙක් කෙනකන් ගැට ගන්නකොට අදුක්කම සුඛ වේදනා පිළිබඳ තියෙන සියුම් ගරුත්වේ නැති විලා අර මතුවෙන කනික පීච වලට කුද්ධිකා පීනි වලට පීච වලට එහෙම නැත්නම් ඔක්කාන්තික පීචි වලට නතු වුණොත් යෝගාවචරය කඹේ ඇවිදින මනස කඹෙන් වටනවා වාගේ අර ප්‍රීතිය දිහාට වැටෙනකොට ගීලා නැහිනවයි කියන එකයි සරුවත්නාසේ සඳහන් කරන්නේ. එතකොට මේ පුද්ගලයා තවදුරටත් ඉදිරියට කුබ්බේක ප්‍රීති පරණාපීති කියන විදිහට මේ සාමාන්‍ය මුළු ඇඟ කිරි උතුරන උතුරන කිරිහට්ටියක් වගේ පුරවාගෙන ගිහිල්ලා අඟ උතුරවාගෙන යන තරම් ප්‍රීතිය වලට එන්න පටන් ගන්නවා. ඒකෝට එව්වාදිගේ රස බලන්න ගත්තොත් එනතන එව්වාදිගේ මේක මමයි මේක මගේ අනික් කටියට බෑ මට විතරයි පුළුවන් උනේ මට නම් දැන් හරි ගියා කියලා ඒකෙන් නම්බු කරන්න පටන් අරගත්තොත් අර කඹෙන් වැටෙනවා. අර අදුක්කම සුඛෙන් වැටෙනවා. මෙන්න මේ වාගේ මෙන්න මෙතනදී මේ තමන් මේ ආයාසයෙන් ළඟා කරගත්තා වූ මේ සියුම් අදුක්කම සුඛ වේදනාව વિશેයි අතිවේකව උදම්මනට ගියොත් නඹුවෙන් පටන් අරගත්තොත් වැටෙන්න පුළුවන් වලවල් 10ක් අපේ පොත්වල සඳහන් කරලා තියෙන ඒවාට කියනවා දස උපක්ලේශක. ඒවා මේ මේ විසුද්ධි මාර්ගය තමයි මම හිතන්නේ ඉස්සල්ලා මේවා එක ගොනු කරලා තියෙන නමුත් සූත්‍ර වල තැන් තැන් වල ඇහිඳ ගන්න පුළුවන්. නමුත් මෙතන මේ දේශනාවකට අසන්නන්ට පිළිච්ච දේශනාවක් කිරීම සඳහා සම්බන්ධ කරලා තිනවා ඕභාෂය කියලා හිතේ තියෙන අඳුරු පැහැණ ඇති වෙලා හිත ප්‍රභාස්වර වෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් හිත නිකන් ආලෝකමත් වෙන්න පටන් අර ගන්නවා. නිකන් මේ ගස් හස්සෙන් මේ මේ වගේ වෙලාවට පේන ආකාශය පේන වගේ තැන් තැන් වලට විතර බලනකොට සුදක් පේන්න පටන් ගන්නවා. ඒකට කියන ඕභාසය කියලා නිකන් ආලෝක පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ප්‍රීතිය අර විදිහට තරුණ ප්‍රමෝදය හෝ ප්‍රීතිය පහළ වෙනවා. මේ ප්‍රීතිය පහළ වෙනකොට දැන් Taman ඒකට ඇදලා යන ගතියක්. ඒක කාන්දන් ශක්තියක් ඒ ප්‍රීතියේ ඇති වෙන්න පටන් ගන්නවා. ඊගාට ඥානයක් පහළ වෙනවා. අපි මම මෙතෙන්ට එනකන් අර ඕලාරික එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙලා තිබුත් ප්‍රීතිය අතහැරපු නිසා නැත්නම් සුඛ වේදනාව අතහැරපු නිසා දුක් වේදනා අතහැරපු නිසානේ මම මේ ගැඹුරු තත්වලට ආවේ. මම මෙතෙක් කල් අම්මලා තාත්තලා උරු උරු කියපු තාලෙට මේ සැප හොයාගෙන ගියා. නමුත් මේ ඕලාරික සැප, ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සැප, දුහාමතු වෙලාවක් පාවිච්චි කරන මේකට ගේහසිත සැප කියනවා. ගෘහාශ්‍රිතව ලැබෙන සැප පස්සේ ගියානම් කවදා මම මේ වගේ තලයකට එන්නද කියලා ඒ Taman විසින්ම ගැලවී ගත්තා වූ නැත්නම් හලන ලද ඒ අර සැප වේදනා දුක වේදනා පිළිබඳ ඥානෙ පහළ ඊට පස්සේ තේරෙනවා මේ දෙක නැතිව අයින් කරුවට පස්සේ මැද තියෙන අදුක්කම සුඛ වේදනාවත් බැලුව බැලමට කම්මැලි කරන සුළුයි. බැලුව බැලමට පාළු කරන සුළුයි. ඇලුව බැලමට නීරස කරවන සුළුයි, බය එලවන සුළුයි, අනිශ්චිතතාවයක් තියෙන මම කී දවසක් වැටුණාද? අද යන්තම් අදුක්කම සුඛේනකොට මේක තමයි අදුක්කම සුඛේ අවස්ථාව කියලා මම මේක තේරුම් ගත්තා. ඉතින් මේ තේරුම් ගන්න ආපු නිසා මම ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ යම් ප්‍රමාණික ඥාන ලැබනවා කියලා අර තමන්ම උපයා ගන්නාලාද මේ හැකියාවන් අපි කියන කුසලතාවයන් ප්‍රධාන ඥාන වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒක අර තිබුණු සුතමේ චින්තාමේ ඥානවලට සාපේක්ෂව තේරෙනවා නොගිය ගමන කියනවා. සමහරු ඒ විශේෂයි ලැග් ගන්නවා. ටැග් ඒ විශේෂයි පොත් කියන පටන් ගන්නවා. කල්පනා කරන්න පටන් ගන්නවා කවදාකවත් නැති ඥාන මට පහළ වෙලා තියෙන කියලා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා මේ ප්‍රීතිය අර කියන විදිහට කඩාගෙන කියනවා. පස්සබ්දිය කියලා සංසිඳීමක් පේන්න පටන් අර ගන්නවා. හිතෙනවා දැන් මම නැගිටලා ගියාට පස්සෙත් මම ඊට පස්සේ කිසි කෙනෙක් හැප්පෙන්නේ ගැටෙන්නේ නැහැ. මට මේ පිරිච්ච ගතිය තියෙනවා. මේ පස්සද්ධිය කියන එක සමහරලාට කියන්න පුළුවන් අපි කිරිහට්ටියක් අරගෙන ඒකට මුහුන් දාලා තිබ්බට පස්සේ ඒ කිරිහට්ටිය ගල් වුණාට පස්සේ ඒක එහාට මට හෙල්ලුවාට අනිත් පැත්තේ මුණින් නැමුවට ඉස්සර වගේ චලනෙ වෙන්නේ. එහෙම ගල් වෙච්ච ගතියක් තියෙන. ඒ වගේ තමයි තියෙනවා ඉඳුරංගේ තද සංවරයක් තියෙන. ඒ වගේම මිනිස්සුත් එක්ක හැපෙන කොටත් මේ මිනිස්සු හැප්පෙන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සැපට නෙමෙයි. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ දුකට නෙමෙයි. නමුත් මිනිස්සු දන්නේ නැහැනේ මේක යටි මේ විශාල වෙනමම අදුක්කම සුඛයක් තියෙනවායි කියලා. මම ඉන්නේ එතන ඒ නිසා ඕන කෙනෙක් අඬුවක් කරගත්තා මම යන්නේ නැහැ කියලා අර පස්සද්ධියන එකට ඇලෙන්න පටන් ගන්නවා. නැත්නම් පස්සද්ධිය පිළිබඳව අගයන් ආඩම්බරයන් ගන්න. මගේ පස්සද්ධිය මමයි උපයාගත්තේ. මේක තමයි නියම වශයෙන්ම මම කියාගන්න වටින්නේ කියලා අහුවෙන උගලක් තියෙනවා පස්සද්ධිය කියලා. ඒක තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ පස්සම්බයං කාය සංකාරම් පස්සම්බයං චිත්ත සංකාරම් කියන විදිහට ඒ ඇති වෙන සංසිඳීම මම මාගේ කියා ගන්න ගතියකින් ඒ ලැබ ගැනීමක් සහ ගිලී නැහිමක් ලැබගෙන ගිලී නැහිමක් සිදු වෙනවා. ඒ වගේම තමයි අදිමොක්ඛය කියලා කල යුත්ත නොකල යුත්ත හොඳට වැටහෙන පිළිසිඳක් එන්න පටන් ගන්නවා. මට ලක්ෂයක් මිනිස්සු ඇවිල්ලා කිව්වත් මම ඊට පස්සේ ආමිෂ සුඛයට මම යන්නේ නැහැ. මොකද අන්තිමට ඒකේ දුකක් ඇති කරන්නේ. මම මේ නිසා මේ ආමිෂ සුඛේ දුක දෙපළු කරලා මම මේ අදුක්කම සුඛයට එන්න ඕන කියලා කළ යුක්ති පිළිබඳව පෙරදක්මක් අදිමොක්කයක් අදිමොක්කේ කියන්නේ අදිෂ්ඨාන ශක්තියට පදව පසුන සලසන තැන. අදිමොක්කේ නැති කෙනා තමයි කිසිම විනිශ්චය කරගන්න බැරුව දඟලන. අධිමොක්කයක් ඇති කෙනා කවුරු මොන්න තරම් දඟලුවත් එයා දන්නවා මම කළ යුත්තේ මේකයි. අන්නේ අධිමොක්කේ කවදාකවත් නැති වෙච්ච ඉස්සර වෙන පටන් ගන්නවා. එතකොටම පග්ඝා කියන දැඩි වීරියක් එනවා. මයි ළඟ තියෙන වීරිය හොඳටම ඇති මේ නරක දේවල් වලට හිත නරක කරගන්න. නරක දේවල් වලට වීරිය ආයෝජනය කරන්නේ නැත්නම් ඒ නිසා දැඩි කොට ගන්නවා. එහෙම නැත්නම් දැඩිව කියන්නේ ගත්ත මේ හරි මාර්ගය අතනාරින. පග්ඝා කියන වීරියේ මැදහත් අවස්ථාව. ආරම්භ වීර්ය නෙවෙයි, පග්ගහිත වීර්ය කියන්නේ මේකයි. මේකේ ඉන්න නම් තින් පොත් බලලා බෑ. ගුරුරු ඇසුරු කරලා බෑ. භාවනාවෙම මෙතෙන්ට එන්න ඕන. එනකොට යාට පන්නරයක් එනවා. කළ යුත්ත මේකයි නොකළ යුත්ත මේකයි. ඒක වීර්ය පැත්තෙන් වර්ණගන්නේ මේ ආරම්භ වීර්ය ආරම්භ ධාතු වශයෙන් තියෙන වීර්ය පග්ගහිත වීර්යක් බවට පත් වෙනවා. ගත්ත දේ අතනාරින වීර්යක් වෙන්න පටන් ගන්නවා. ඒතර තමන් සිල්ලාගෙන ඉන්නවනම් ගත්ත සීලේ බොහොම වටිනවා මට මේ නිසයි උනේ මම මේ සීලේ ආය ආය වැටෙන්න දෙන්නේ. එතකොට සාමනීර සාමනීර වෙලා ඉන්නවනම් ඒක ගැන සතුටක් ඇති වෙලා මේක ඉදිරියට ගෙනිනවා. උපසම්පදා වෙලා ඉන්නවනම් ඒ කරපු දේ තේරුම් ගන්න. ඒකෙන් තමයි අනුන්ට උදව් කරලා මෛත්‍රිය කරලා දාන දීලා කටයුතු කරුවනම් තේරුම් අරගන්නවා මේක අහම්බෙන් වගේ කරාට දැන් නම් ඔන්න ප්‍රතිඵල තේරෙනවා. මම මේක දිගට කරගෙන යන්න ඕනේ. ඒ වගේම යම යම් කිසි දෙයක් වෙලා ඉවසලා ඉවසුවාට පස්සේ ඇති වෙන ශාන්ත ගතිය අධදකපු කෙනෙක් නම් තියෙනවා මොන දේ කැප කරත් ඊට පස්සේ මම මගේ ඔළුව නරක කරගන්නවා. මම මොන දෙයක් අප කරත් මම විවසනා කියලා අර දැඩිව ගත්ත හරි මාර්ගය අල්ලගෙන යන ඒ පග්ගහිත විරිය එන්න පටන් අර ගන්නකොට කැඩි කැඩි කියේ සතිය උප ဋ ාණයේ වශයෙන් උප ဋ ාණ කෘත්‍ය වශයෙන් උපට්ඨිත සතියක් බවට සුපතිට්ඨිත සතියක් බවට එහෙම නැත්නම් වේපුල්ල සති වේපුල්ල තත්වේ නම් කියන රහතන් වහන්සේ අන්නේට කිට්ටු කරනවා ඒ කියන්නේ දුකක් වෙනකොට දුක දන්න සතියක් වෙනවා. සැපක් වෙනකොට සැප දන්න සතියක් වෙනවා. සැප දුක දෙක මැද තියෙන අදුක්කම සුඛේනකොට ඒකත් දැක ගන්න සතියක් වෙනවා. ඒක කරුණා නම් කරුණා දන්නවා. හරි ගැන හරි කිව්වා. අන්නේ විදිහේ සතිය උප ဋ ාණේ එනකොට තේරුම් ගන්නවා මේක කවදාකවත් මේ විදිහට ශක්තිමත් කරගන්න නැත්නම් මේ සතිය කැඩෙන බින්දම සුළුයි. පටිච්ච සත්‍යයක් වඩපත් වෙනකොට ඒකම තමයි මේ සතිපට්ඨානයි කියන වචනේ තේරුම මනාකොට පිහිටුවන ලද සතිය. පටිච්චිත සතිය කාවට පස්සේ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේක කවදාකවත් පොතකින් බලලා සතිය පිළිබඳ ඉගෙන ගන්න ගන්න බෑ. මේක කවදාකවත් අර සැප දුක දෙක ආශ්‍රය කරන භාවනා මට්ටමේදී ගන්නත් බෑ. ඒ වගේම මේ මට්ටමේදී එන මේ වැටහින සතිය කාටවත් කියලා දෙන්න බෑ. මොනම જાතියවත් මේක පොත්වලට දාන්න බෑ. මේක මොනම જાතියවත් වරණ ගන්න බෑ. හැබැයි හොඳටම තේරෙනවා අර ඉස්සර තිබුණු සතිය පැංගිරි ගතිය දැන්න හොඳට විලිකුන් වෙලා රසවත් වෙලා උප ဋ ාණ ගතියට එන්න පටන් අරගන්නවා. එතකොට යාට තේරෙන්න පටන් අරගන්නවා මේ සියල්ලම මේ කියන ඥාන, ඕපාස, පීති, පස්සාදි, සුඛ, අදිමොක්ක, පග්ගහ, උපට්ඨිත සති වගේ කියන සේරගෙම මුදම තල තුනම ගතිය තමයි මේ නොසැලෙන හිත. මේකෙන් තමයි මේ අදුක්කම සුඛයට ඡන්ද දීලා සැලෙන පෙරලෙන සුළු සැප දුක දෙකින් ඔළුව පාත් කරගෙන යන්නේ. සැප දුක දෙකේ තියෙන සැප දුකට ඉඳ කියලා මාරු වෙනවා දුක සැපට ඉඳ කියලා මාරු සමය චපලයි. ඒ සර්වඥාන්සේ අත්කතනයක් දෙනවා යමක් වෙනස් වෙන සුළු නම් ඒක සුද්ධ දුකක්. නොවෙනස් වෙන අචල දේ තමයි සැපක් කියලා කට ඇරලා කියන්න පුළුවන් ආර්ය විවාහය. ඒක කිට්ටුම ධර්මය තමයි උපේක්ෂාව. උපේක්ෂා කරන්නේ නොසැලෙන මනසක් සකස් කරගන්නවා. ඉතින් මේ ළඟා කරගත්ත මේ අදුක්කම සුඛයේ මිහිරියා මතින් ඒ පුද්ගලට තේරෙන පටන් ගන්නවා මේ උපේක්ෂක වෙන්නේ මෙහෙමයි උනාට පස්සේ හම්බෙන ආනිසංස මෙහෙමයි මේවා පොත්වල නැහැ නමුත් නැති උනාට නැති දෙයක් නෙවෙයි අත්දකින්න පුළුවන් දෙයක් කියලා ඒන උපේක්ෂාව කෙරෙහි ඒක වර්ධව ගන්නවා කියලා කියන්නේ මේ උපේක්ෂාව මම උපයාගත්ත දෙයක් මේක මගේ දෙයක් මේකට තමයි මම කියාගන්න වටින්නේ කියන වගේ අදහස් වෙනවා මෙන්න මේ නමයක් සඳහන් කරපු ධර්මත් එක්කම නිකාන්තිය කියලා මේ සෑම ධර්මතාවයක්ම උපක්ලේශ කරගන්න. මම මාගේ කියා ගන්න, අල්ල බදා ගන්න කාන්දම් ගතියක් එන්න පටන් ගන්නවා. නිකාන්තිය කියලා කියන්නේ අයස්කාන්ත කියන වචනෙන් හැදිච්ච වචනයක්. අයස්කාන්ත කියලා කියන්නේ කාන්දමට කියනවා. අපි ශිකුරුතරුවේ ආලෝකයට කියන්නේ කාන්තිමත් ආලෝකයක්. මොකද ඒක තියා බලපුවම ඔහේ බලාගෙන ඉන්න එක. ඒ වගේ මේ ඇති වෙන ඕභාසය බැලූ බැල්මට ඇදගෙන තබා ගන්න සුළුයි. මේ ඇතිවෙන ඥාණය පිරිසිදු ඥානයක්. මේ සල්ලි වලට ගත් එකක්වත් ටියුෂන් පන්තියට ගිහලා ගත් එකක්වත් ඇහි කනින් නාසයෙන් දිවෙන් ගත් එකක්වත් නෙවෙයි. අනිවාර්යයෙන්ම ධර්මයෙන් ආපේක. මේ ප්‍රීතිය, මේ පස්සද්ධිය, මේ දුකය, මේ අදිමොක්කය, මේ පග්ගා, මේ උපේක්ෂා සෑම දෙයක් කිරීම ඇතිවෙන මේ නිකාන්තිය නිසා අර කලින් තිබු නමයම භාවනාවේ läග ගැනීමක් බවට, ලාඩුවක් බවට, ගිලී ගැනීමක් බවට පත් වුණොත් භාවනාව එතන එහෙම ඇන හිටින්න පටන් ගන්නවා. ඉතින් මොන නාත කිව්වත් කවුරු කොහොම කිව්වත් ඒ යෝගාවචරයයි ඇලෙන ගතිය වළක්වන්නත් බෑ. ඒ මොකද ඒකේ තරම්ම නිර්ආමිෂ සුඛ මේ පහළ වෙන්නේ. ඊටාම සල්ලි කෙවල ගත්තේ වුණා නෙමෙයි. ධර්මයෙන්ම ලැබිච්ච දේවල් නමුත් මේක උනත් වඳුරුලාටුවක් වගේ. අල්ලන අල්ලන දානත ගෑවෙන තණ්ඩ පටන් අර ගන්නවා. ඒ නිසා මේක පිළිබඳව ඇලෙන ගතියක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙකුට මහා පුරුෂ මහා වීර කියන්නේ. බුදුරජාන් වහන්සේ උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අන්ත දෙක දැනගෙන මේ මධ්‍යයේ නොයැලෙන කෙනෙකුට තමයි බුදුරජාන් වහන්සේ සෝ තං බ්‍රෝමි මහා පුරුෂෝති. එනිසා මේ ඊ타ත්ම ලස්සන භාවනා යනකොට ඒකේ ඇති වෙන මේ කාන්තිමත් ගතිය නිකන්තිය දැනගෙන මේක මේ ලස්සනට උපයාගත්ත චිත්තක්ෂණය. කෙලසනදිය. මේක නැති වුණාට කිසි පාඩුවක් නැහැ. ආවොත් වෙන්නේ මොකද්ද? මලකඩ කණ එකයි, එතනම ගිලී ගන්න එකයි කියලා. මේක උපමාවට කියනවා නම් අපි දෙනකකින් කිරි දෝලා ඒ දෙනගෙන්ම ලැබෙන මූත්‍රා කඳුලක් අර කිරියකට දැම්මොත් අර කිරි සේරම කැටි ගැහෙනවා. දිනගෙම්ම හම්බ වෙන ගොම කඳුලක් වටනොත් අර කිරි කලයේට නිසා කියනවා කිරි කලෙයයි ගොම කඳුලයි. ඒ කිරි ටික දෝලා පැත්තකට තියලා තමයි ගොම අස් කරන්න ඕනේ මූත්‍රාස් කරන්න ඕනේ. ගොමයි කිරි දෙක කලවම් වුණොත් ඒ කිරි වලින් ගණ්ඩම දෙයක් නෑ. අන්න ඒ වගේ මෙතෙන්ද ගිය කෙනාට ඒ අර දේවතාව බුදුහාමරගෙන් අහන්නේ එමය මම මෙතෙක් කල් කට්ටිය දිහා බලන්නේ කිසි කෙනෙක් මේ යහට ගියේ නෑ. ඔබ වහන්සේ කි කොහොමද? බුදුරජාණන් වහන්සේ කියන්නේ අපචිත්තං කෝහං ආවසෝ අනායුවං ඕකම ඕකම තරිස්ස. මතරිස්සකි. මම ලැග්ගත්තෙත් නෑ. මම ඕනටේ දඟලන්න ගියෙත් නෑ. මොකද්ද දඟලනවා කියන්නේ? මොකද්ද මේක මේ අවුල් කරනවා කියන්නේ? මේ ගාවට මම මොකද්ද කරන්න ඕනේ කියලා. මම කොතනද ඉන්නේ ඊගාව පාඩම් මොකද්ද කියලා අර කියනක පවුරු ගන්නවා. මේක අර කිරිවල් කිරි කලයක් කිරි කට්ටියක් කිරි මිදෙන වෙලාව හොල්ලන්න තු තියන්න එපායි. හෙල්ලුවක් කැදරි ගෑ. ඒ හොල්ලන්න තියන දෙන්නේ නැතුව අර කවුස. අලයක් එරෙනකන් ඉන්න පුළුවන්. තැම්බෙන ටිකට වැහුම් කරලා බලනකොට කුදක් නැහැ. ඒකේ හේම තැම්බෙන්න කියලා බලනින් නැතුව මේ අවසන ගතියක් අපිට දැනෙන්නේ ධර්ම විචේ සම්පෝඥම් කියන්නේ. විචක්ෂණ බුද්ධිය කියලා නම් ඒක කකටීරුකම කියලා තමයි කියන්නේ. මේක හේමම වෙන්න ඕන. හැබැයි මෙහෙම කොච්චර අපි මේ විචිත්‍ර විදර්ශන දාමින් හින්දෙන විදිහට වගේ කිව්වට කිසිම කෙනෙක් මේ දෙකට අහු නොවි මේක පදම් කරන හැටි ස්වභාවයෙන් ප්‍රකෘතියෙන් දන්නේ. හැම කෙනාම ඒ හොඳ පැත්ත එනකොට ඒකට මම මාගේ කියන්න යාමනොත් නැත්තම් මේක මේම ඉබේම කිරියහටි හරි ගෑමින් ඉන්නකොට දැන් මේක ඉක්මන් කරන්නේ කොහොමද මම මේකට මොකද කරන්න ඕනේ කියලා ඒක වඩා හොඳ කරන්න ක්‍රම හොයන එකත් නොකර ඉන්නේ කවුරුත්. නමුත් බුදුහාමුදුර ඉස්සර වෙලාම එහා පැත්තට ගිහිල්ලා උන්වහන්සේ මතක් කරනවා උබ්බෝ අන්තේ විදිත්වාන මේ සැපය දුකය කියන මේ වේදනා දෙක හොඳට දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මදනම් දුක්ඛම සුඛයේ නොලග ඒක අනිවාර්යයෙන්ම ලැබගත යුත්තක් කියලා තමයි හිතන්නේ භාවනා කරන්න ඉස්සර කෙනෙක් නම් අනේ බොහොම අමාරුවෙන් උපයාගත්ත මේ අදුක්කම සුඛය ඉතින් දොර මුල්ලේ හංගලා හරි එහෙම නැත්නම් කරඬුක තියලා තැම්පත් කරලා හරි දොර කීල් ඇස්සේ ගාගෙන හරි මේක රකින්න ඕනේ කියලා. නමුත් රකින්න යන්නකොටම වෙන්නේ කොහේදෝ නැති මෙතෙක් කරන අයින් කරන හිටපු මම ආයෙ මගේ ගතිය ආයෙ මේක ආත්මයක් කරගන්න හදනවා. ඉතින් මෙන්න මෙතනදී මේ මැද හොයාගත්තේ ඇලී ගන්නෙන් නැතුව ගැටි ගන්නෙන් නැතුව යනවා කියන එකට කවදාකවත් ගුරු උපදේශ බලාපොරොත්තු වෙන්න එපා. මොකද හේතුව ඒ ගුරුවරයා ගැලවිච්ච තාට නෙමෙයි Taman ගලවන්නේ. හැබැයි දැනගන්න ඕනේ මේකට අන්ත දෙකක් තියෙනවා. එක්කෝ මේකේ läග ගන්නවා එහෙම නැත්නම් මේකේ ගැටෙනවා. ආනිව ගැටෙන්නෙත් නැතුව läගන්නෙත් නැතුව ඉස්සරහට යනකොට දැන් මේ මම මේ මේ ගැඹුරු හරිය සම්බන්ධ කිරුවේ මේ විතක්ක ਵਿਚාර නම් වූ වචී සංස්කාර කියන ගුණ ධර්මයේ සංසිඳන වෙලාවේදී හසුරුවන හැටි. නමුත් භාවනාව එතනින් ඉවර වෙන්නේ. ඒ කියන්නේ මේකෙන් යහපතට තමයි කියලා සෝවාන් වෙනවවත් මාර්ග ඥානයක් ලැබනවා නෙවෙයි. ඊට පස්සේ හැමදාම චිත්ත සංකාර කිය. ඒක සාමාන්‍යයෙන් ආනාපාන සති සූත්‍රයේදී පීටි පරිසංවේදී සුඛ පරිසංවේදී කියන වේදනා සම්බන්ධ කොටසේදී තුන්වෙනියට සඳහන් කරනවා චිත්ත පරිසංවේදී අසසිස්සාමිති සික්කති චිත්ත සංපරිසංවේදී පස්සසිස්සාමිති සික්කති කියලා. අර විදිහට කාය සංස්කාර නම් වූ ආසත් ප්‍රසාදක සංසිඳුවගෙන ඊට පස්සේ මේ මෙනෙහි කළ යුතුයද නැද්ද මොකද්ද කරන්න ඕනේ කියන එක හරියට මැදමාවත තෝරගෙන එහාට යනකොට එයා මූණ දෙනවා පළවෙනි තිරේ අයින් කරා. ඒකට දෙවෙනි තිරේ මතුණා. දැන් දෙවෙනි තිරේත් අයින් කරුවාට පස්සේ තුන්වෙනි තිරේ තමයි මේ චිත්ත සංකාර චිත්ත සංකාර කියලා කියන්නේ මේ වේදනා විශේෂ සංඥා විශේෂ අපි කියන අපි අවුල් කරන ගතිය. අපි තියෙන වේදනා ඒකට අපි මොනවදෝ අලුතින් එකතු කරනවා. එකතු කරලා මේ වේදනාව සම්පූර්ණ විකෘති කරගෙන තමයි මේ සංසාරය යන්නේ. සැප වේදනාවක් එනකොටම රාගානුසය එකතු කරනවා. දුක් වේදනාවක් එනකොටම පටිඝානුසය එකතු කරනවා. මේක ඇත්තටම දැන් සෑහෙන දුරට ගෙවිලා තියෙන්නේ. ඒ වුණත් අර ඊයත් ධර්ම සාකච්ඡාවේදී අර හරි විදිහට මතක් කරා වගේ වේදනාව කියන්නේ උලක් නම් ඒ උලට පටිඝය කරනවා කියලා කියන්නේ ඒ උල ඇනිච්ච තැනම තව උලක් යන ගන්නවා කියන්නේ. ඒක සරුවචනා සඳහන් කරනවා එක්කෙනෙකුට එක උලක් නම් දරා කියා ගන්න පුළුවන් වෙයි කියලා මම බාර ගන්නවා දෙකක් කනුනොත් නම් දරන්න බෑ. නමුත් අවාසනාවට වෙලේ දෙවෙනි උල Taman යනකම්. කවදාකවත් අපි හිතන්නේ ඒක මේ මම අරගත්ත උලක් කියලා. දුක් වේදනාවක් එනකොට මේ කෙරෙහි නුස්නා ගතිය. මේක නොදකින්න තියෙන ගතිය. නොපතන ගතිය. කොහෙන් එනවද හොයන්නේ? ඉතින් දුක් වේදනා විශ්වසන එක කිඹුල කරනවා. මේ පටිඝානුසය ආවට පස්සේ කොහිල කටුවයි. කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටුවයින් එක තමයි ඉවස ගන්න බෑ. මේ සාමාන්‍ය කිඹුල අල්ලන්න ගියාම කියනවා කිඹුල අල්ලන්නේ අතක් හරි කකුලක් හරි මුළු කටටම දාගෙන ආයේ ගලවන්න බැරි වෙනවා. ඉතින් සමහරව ඒතියෙද්දි දම්බි ගහලා දම්බි ගහලා ගැඹුරු වතුර නෙවෙයි නම් කිඹුලගෙන් ගැලවිලා එනකොට කිඹුලා කියනවලු රශ්නා මගෙන් ගැලවුණාට මගේ මල්ලි ගෙදර ඉන්න අවුයන්ද අවුගෙන අවුගෙනවා කියන්නේ. මොකද කිඹුලගේ මල්ලි කියන්නේ ඌණා. ගෙදර ගිහිල්ලා පුතිය ගත්තට පස්සේ ඌණගෙන් මුත්‍රා හරි මලම අසුචි හරි වැටෙනොත් කිඹුල වෙදකම් කරනකොට පුදුම විසයි. ඒ නිසා කිඹුලංග වෙදකම් කරනකොට පරණ ගුරාලා වටතිර බඳිනවා. තිර බැඳලා තමයි කරන්නේ මොකද කිඹුලගේ මල්ලි තමයි ඌණා කියන්නේ. ඒක කිඹුලෙන් ගලච්චාම ඌණට අහු. ඒ තමයි අපි සාමාන්‍ය විවහාර කියන්නේ කිඹුල කන ඉවසන්න පුළුවන් කොහිල කටු වෙන්නේ විසඳන්න බෑ වගේ. ඒ නමුත් මේ කොහිල කට්ට එනතම මේ පටිඝානුසය සංසාරයෙන් අපි ගినాප එකක්. එනිසා මේ වේ දුක් වේදනා වෙනකොට පටිඝානුසය කියන්නේ වෙන එකක් දුක් වේදනා කියන්නේ වෙන එකක් කියලා වෙන්කොට දැන ගැනීමට කියන පරිඤ්ඤය ඥාන කියනවා. අභිඤ්ඤය වශයෙන් දැනගන්න ඕනේ දුක් වේදනාව පෙර කර්මයක් නිසා හෝ ප්‍රයෝගයෙන් ආපු එකක්. නමුත් මේකට එකතු වෙන්නේ පටිඝානුසේ තන්නේ ක්‍රම අවිද්‍යාවෙන් වෙන එක. ඒකට හිතන්න පුළුවන් අපි ඇත්තටම මෙච්චර වද පීඩා කරන පටිඝානුසයක් අපි විහිින්නම් ඇති කරයිද කියලා. ඉතින් ඒක නිසා මේ ඇති වෙන පටිඝානුසය කවුරුන් විසින් ඇති කරනකුත් නෙවෙයි, Taman විසින් ඇති කරගන්නෙකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. ඒකට හේතුව තියෙනකොට ඒක මතුවෙනවා. ඒක නැති වෙනකොට නැති වෙනවා. ඒ නිසා මේක අනාත්ම ධර්මයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ බව දැක ගන්න පුළුවන් නම් ඒකට කියනවා අභිඤ්ඤය ඥාන කියලා. ඒක අතිවිශිෂ්ට ඥානයක්. මේ දුක් වේදනාව කියනකොට මේක ඇඳුම් අඳන ගතිය, ඒක ආලවට්ටම් කරන ගතිය, ඒක ඔපවත් කරන ගතිය, ඔපවත් කියන එක නෙවෙයි. මේ අතුරු දේවල් එකතු කරන ගතිය එකතු වෙන්නෙම පටිගිය. ඒ වගේම ලාවට හරි යාන්ත්‍රකාරී සුඛ වේදනාවක් වෙනකොට ඒකට එකතු වෙන්නේම රාගානුසය, කාම රාගානුසය. මෙන්න මේ දෙක වේදනාව අනුව ක්‍රමානුකූලව පහළ වෙන මේ දේ එනකොට මේක වේදනාව මේ වේදනාව නිසා සුඛ වේදනා සුඛ වේදනා නිසා එන රාගානුසය මේක දුක් වේදනා මේ දුක් වේදනා නිසා එන පටිඝානුසය කියලා අභිඤ්ඤ ඥාණයෙන් දැනගත්තොත් මේ දුක හඳුනා ගන්නවා විතර වටිනා මිහිරියාවක් මුළු ලෝකෙම නැහැ කියලා සරුවචන්සේ සඳහන් කරනවා. දුක නම් මහණෙනි දුකයි. නමුත් දුක දුක වශයෙන් හඳුනා ගන්නවා විතර සැපක් හෝ මිහිරියාවක් හෝ විශිෂ්ටත්වයක් මෙන්න මනුස්ස ජීවිතේ කොතනකවත් නැහැ. ඉතින් ඒක නිසා මේ චිත්ත පරිසංවේදී කියන තැනට එනකොට මේ වේදනා සැප හෝ දුක පහළ වෙන එක මුහුද කරලා පහළ වෙනවා වගේ මුහුදේ ස්වභාවය. මේ පහළ වෙන පහළ සැපට රාගානුසය දුකට පටිඝානුසයත් එකතු වෙන එක හරියට මැෂිමක මහනකොට උඩ නූල යටට යනකොට යටට බොබින් එකකින් ගිහිල්ලා ඒක අල්ල ගන්නවා වගේ වැඩක් තමයි. බොබින් එකේ නූල් නැත්තම් මොකද වෙන්නේ? උඩ මැස්ම යයි මැවුනා වගේ පෙනෙයි. මොකද අන්තර බලනකොට ගැලවිලා. රහතන් වහන්සේගේ හිත අන්නේම. බොබින් එකේ නූල් නැහැ. මැස්ම යනවා. නිසා මේ මහුම් කාර්යයේ මෙතන බුදුහාමුදුරන් කරන සිබ්බණීගේ වැඩේ මෙතෙන්ට යනකොට බොහෝම ධර්මතාවයක් විදිහට බොහොම විචිත්‍ර ගැඹුරු ගැඹීර ලස්සන දේශනා විලාසයක් විදිහට තේරෙනවා. අපි විහිං යට ඉඳගෙන මේ එනේන නූල්පට යටින් බොබින් එකෙන් අල්ලන්නා වගේ ඒක බලන්න මොන්න තරම් සූක්ෂම සිංගර්කාරය හදලා තියෙනවද කියන්නේ. ඉන්නේන එක යටින් අල්පවම තමයි මැෂින් එක টොප් එකට වැඩ කරනවා. ඒලා අපි ඒක ඇඩ්ජස්ට් කරලා උඩේ එන ටෙන්ෂන් එක යටින් ටෙන්ෂන් දාලා මැස්සම ලස්සනට හැදේ. බුදුරජාණන් සඳහන් කරනවා ඔබවන්තෝ විදි ඔබවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති. අන්ත දෙක දැනගෙන මැද අදුක්කම සුඛ වේදනාවේදී මෙතන බනකොට අදුක්කම සුඛ වේදනාවේ නොඇලුනා නම් මම එතුමට මහාවීරයි කියනවා එතුමා සිබ්බණියකින් ගැලවෙනවා. මේ ගෙතුම් කාර්යයෙන් ගැලවෙනවා. සෝච සිබ්බදී මච්චක. මේ සිබ්බණිය කියන ගැටුම් ගැලුම් මේ මහුංකාරිය ඇත්තටම කිසි තැනක පේන්නේ නැහැ. බොබින් එක ඇතුළටලා ඉන්නවා කරේවනින්නේ ගිය වෙලාවට යාට උමනාව පේන්නත් නැහැ. හැබැයි හරියට ගාන ඉදිකට ගිහිල්ලා උඩට එනකොට පුංචි ලූප් එකක් හදන ඒ ලූප් එක ටක් ගාලා අල්ලලා නැස්මක් දාලා ඊගා වෙනකම් කරබනේ. ඊගා වෙන කොටත් දාන්න. ලස්සනට උඩේන ගානට යනවා. එන්න අපුඩි දෙකක් ගන්නකොට එක අතක් යනකොට අනික අත ඇවිල්ලා අපුඩියේ සද්දයක් එනවා වගේ තනි අපුඩිය සද්ද වාගේ තමයි රතනාසික හිත. ඉතින් මේ සුඛ වේදනාවක් එනකොටම මේ යටින් කොක්ක ගහලා එකට ආස කරන හැටි. දුක් වේදනාවක් එනකොටම ද්වේෂයේ කොක්ක ගන්න හැටි මෙතන අමාරුයි කියලා කිව්වට ඒ හුඟා කමාරුයි මේ අදුක්කම සුඛ වේදනා වෙනකොට මේක ගැන දැනගෙන හිටියොත් සැපයි නොදැන හිටියොත් දුකයි කියලා සම්පූර්ණ වෙනස් උපමානයක් තියෙනවා. අපි මේ සංශ්ලේෂණය කරගෙන යන රැකගෙන යන අදුක්කම සුඛ වේදනාට එනකොට ඒක නොදැන හිටියොත් අපි සංසාරයට අහු වෙනවා. නොදැනීම දුකට හේතු වෙනවා. මේ අදුක්කම සුඛ වේදනාවේ තමයි අපි දවසේ 90ක් මේ. සැප දුක දෙක අයින් කරුවොත් එහෙම දවසෙන් 110ක්වත් ගණන් පෙන්වන්න බෑ. 90ක් මේ අදුක්කම සුඛේ නමුත් ඒකෙත් අපි නිකටල්ලේ තියාගෙන අරක නැතුණා මේක නැතුණා කියලා කොහෙන් හරි අර පෑරිතියට බොරදීකුතු කරා වගේ අනාකූල ප්‍රවාහය ආකූල කරනවා වගේ අපේ පඬිතුකම් වලින් අර අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව හඳුනාගෙන සතුට වෙනවා වෙනුවට ඒක හඳුනා නොගැනීම නිසා අනිවාර්යයෙන් ඒකත් දුක්ඛ පැත්තට. ඒක නිසා මේ පස්සම්බයං චිත්ත සංකාරං කියන තැන වේදනා චෛතසිකය. වේදනා චෛතසිකයේ අනුව පහළ වෙන සුඛ වේදනාවත් එක්ක බැඳී පහළන වෙන රාගානුසයත් දුක්ඛ වේදනාවන්ව බැඳී පහළ වෙන පරිකානුසයත් ඒ දෙක අතරමැද ඉඳ තියෙන බොහෝ වෙලාවට පවතින අදුක්කම සුඛ වේදනා නොදැන අදුක්කම සුඛ වේදනාවෙත් පශ්චාත්තාව වෙන නොදැනුවත්කම සා දුක් විඳින ගතිය දකිනකොට සංසාරේ අපි ආපු ගමන ඉච්ඡරම විස්තර කරන්න අමාරුයි. අදුක්කම සුඛ වේදනා හඳුනාගෙන එහිම ඒක උපයාසපයාගෙන සංශ්ලේෂණය කරගෙන යනවන තමන්ටත් වැටෙන්නේ, gedaratටත් වැටෙන්නේ මේ මනුස්සයාරි පාළුවේ ඉන්නවා. ඒ පාලුකම මුසා මුස්පින් තොක්කගේ තමයි පේන්නේ. ආ කම්මැලිකමක් යමක් කමක් නැති කෙනෙක් වාගේ. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා කියන්නේ අපි මුළු සංසාර කරපු පින තමයි මෙන්න මේ විවේකය. නමුත් ඒක ආවත් වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා අපි ට්‍රිප් එකක් යන්න කල්පනා කරන ඒ වෙලාව. නවලයක් අරගෙන කියවන්න හිතනවා ඒ වෙලාවේ. රේඩියෝ එක පොඩ්ඩක් අහන්න හිතනවා ඒ වෙලාවේ. පත්‍රය දාන්න හිතනවා ඒ වෙලාවේ. අර කොහොම හරි අදුක්කම සුඛ වේදනාවට ඒ තාලෙන් කියන්න දෙන්නේ නැතුව ඒකට කොහේ හරි තියෙන මොනවා හරි විනෝදාංශයක් දාලා ඒකත් සැප දුක දෙකට දාගන්න එකයි කරන්නේ. මේක තමයි තකතිරුකම කියන්නේ. මේ තමයි අවිද්‍යාව කියන්නේ. මේක තමයි නොදැනුවත්කම කියලා කියන්නේ. පරිඤ්ඤේ ඥාන අභිඤ්ඤේ ඥාන කියලා කියන්නේ මේ දුක ප්‍රදේශ ටික වෙන් කරගන්න. සැප ප්‍රදේශ ටික වෙන් කරගත්තාම විශාල ඉඩක් හම්බ වෙනවා ජීවිතයේ පරියන්කයේ දවසේ අදුක්කම සුඛේ ඉන්න. අන්න ඒක දැනගත්තට පස්සේ කාටවත් අවසන්ෙත් නැතුව කවුරුත් Taman අවසන්ට આવත Taman යවිසින්නෙත් නැතුව ඒ විවේකයේ විවේකයේ වශයෙන් අගේ දන්නවනම් සත්පුරුෂයි. නොදන්නවනම් අසත්පුරුෂයි. දන්නවනම් මහාවීරයි. නොදන්නවනම් තුච්චයි. දන්නවනම් සබ්‍රහ්මචාරී. නොදන්නවා නම් ගෘහවාසී, කාමභෝගී, පෘ탁ජනයි. ඉතින් මේ දෙක දැනගැනීමේ අතර වෙනස තමයි අකාලිකතාවය යම් දවසක මේක දැනගත්තොත් තේරෙනවා ඒක බුදුහාමුදුරුව අපිට දීපු ආශිර්වාදයක් නෙවෙයි. දාන දීලා මේක ගන්න බෑ. සිල් රැකලා මේක ගන්න බෑ. සමාධි වඩලා මේක ගන්න බෑ. වැරදි වැරදි කරලා. විපස්සනා ඥානයක් වශයෙන්ම හරියටම සිබ්බනිය උඩින් එන නූලට යටි බොබින් එක දාන්නා වගේ රාගානුසය එනකොටම මේ වේදනාව වෙන එකක් රාගානුසය වෙන එකක්. දුක් වේදනාව වෙන එකක් පටිඝානුසය වෙන එකක්. විවේකයේ එනකොට මේ විවේකයේ කාබාසිනියා කරන මේ මොකද්ද අපි ක්‍රියේටිවිටි කියලා කියන්නේ නැත්තම් නවමුතා වලින් අපි මේ අවුල් කරගන්නේ අපේ ජීවිතේ. ආන්න ඒක දැනගත්තට පස්සේ වෙනවා අපේ දුකට දෙවන්නේක් නැහැ. ඉල්ලගෙන කන කෑමක් තියෙනවා. ඇත්තට මේක හරි සතුටක්. තමයි ස්වාධීනත්ව විමුක්තිය පේන්නේ අන්න ඉතින් තමයි මම දැන් රාත්තල් මෙච්චර මඩ කාලා තියෙනවා රාත්තල් ගාන ගන්න. මඩ තමයි කාලා තියෙන්නේ රාත්තල් ගාන ගන්න. අන්න ඒකට තමයි කියන්නේ පස්සම්බයං චිත්ත සංකාරං අස සිස්සාමිති වික්කති චිත්ත සංස්කාර ධර්මයන් දැක දැක. මේ කියන්නේ වේදනා චෛසිකේ දැක දැක ඒක තියෙන පැතිකඩ හයම දැක්කනේ. ඊට සංඥා චෛතසිකේදී මේ එක එකක් વિશે අනේ මේක වුණා නම් හොඳයි මේක වුණා නම් නරකයි මේක සුභයි මේක අසුභයි මේක අවමංගලයි මේක දුමංගලයි කියලා එන වෙන සෑම සිද්ධියක්ම අපි අර සංඥාචෛතසිකේ හරහා තමයි බලන්නේ සංග්ලාස් දාගෙන බලනවා වගේ අවු කන්නඩ දාගෙන බලනවා වගේ වර්ණ ගන්නලා බලන්න. අපිට කවදාකවත් මේ අදුක්කම සුඛය පිළිබඳ පරිණත භාවයක් නැතුව සංඥාව කියන වර්ණ ගැනීමෙන් තොරව ඇත්ත ඇති හැටි දැකීමේ ඥානයක් නැහැ. ඉතින් සාමාන්‍ය භාවනා නොකරන අය කියනවා මට පේන දේ තමයි මම කියන්නේ මම දැකලා තමයි කියන්නේ. දැක්ක දේ ඇත්ත දේ සත්‍ය දේ කියලා. නමුත් පුදුරජානන්ස් කියන ඔබ දැක්කයි කියන නම් ඔය නොදැක කතා කරන්නේ. නොදැක්කයි කියලා කියනවා නම් දැකලා කතා කරන්නේ. ආදි විවාරය හැටියට බලනකොට පෘථග්ජනයා කතා කරන්නේ මේ මතු පිට තියෙන රූප ලෝකේ බලන. කවදාකවත් වේදනාචෛසික සංඥාචෛසික නැත්නම් නාම ධර්ම පැත්තේ විදිහමද හැඟීමක්ම නැතුව එයා ගහපා දෙනවා මම දැක්කා මම දුටුවා මම කියන්නේ සත්‍ය දෙයක් මම බොරු කියන්නේ නැහැ කියලා ගහපා දෙනවා. මොකද සරුවත්තරනාසෝයි බාගෙට hina වෙලා බලහන් ඉන්නේ අනේ මෙහෙම තක තියෙනවා. ඒ වැඩියෙන්ම ගහපා දෙන්නේ වැඩියෙන් භාවනා නොකරපුවයි තමයි. භාවනා නොකරපේකනා කරපේකනා දන්නවා. මේක ඇතුලේ යාන්ත්‍රණය දැක්කට පස්සේ අපි දේවල් දකින්නේ අපිට ඕනේ තාලෙට තමයි. අපි සාමාන්‍යයෙන් කියනවා කැඩෙන දීගේ හැවෙනලත් ඇදට පේනවා කියලා. ඒ වගේ අපිට හිත නරක කියලා සංඥා වැරදිලා තිබ්බොත් අසුබ දිනක අසුබ දසුණක්සේ හෝ සුබ දවසක අසුබ දසුණක්සේ අපිට පේන්නේ කන්දකාර වෙලා තමයි. මේ කිමිර පටලේ අයින් කරලා බලන්න නම් මේ අදුක්කම සුඛ වේදනාව සංඥාවෙන් පටලවා ගන්න නැතුව වේදනාවෙන් පටලවා ගන්න නැතුව ඉදිරියට ගෙනියනවා කියලා කියන්නේ කිසිම ලෝක සාහිත්‍ය මේ දැනුමකින් ගන්න පුළුවන් ඥානයක් නෙවෙයි. වැටිලා ගොඩ ඇවිල්ලා ආය වැටිලා ආය ගොඩ ඇවිල්ලා අනේ මට කවදා හෝ මේ සංඥාවේ මායාවෙන් තොරව සංඥාවේ තියෙන මේ ඇස්බැඳීමෙන් තොරව ඇති ඇති දැක්කන්ට ලැබේවා කිව්ව දෙකක වෙනසක් නැහැ. සැපේ දුකේ අතර වෙනසක් නැහැ. සැපේ දුකේ අදුක්කම සුඛේ අතර වෙනසක් නැහැ. අතීත අනාගත වෙනසකුත් නැහැ. වර්තමානයේ වෙනසකුත් නැහැ. මේ සියල්ලකම තියෙන සමරසෙයි. ඔක්කොම මේ වර්ණ ගැන් වෙන්නේ වෙස් ගැන් වෙන්නේ මේ සංඥා විසින් කරන අපි දාගෙන තියෙන මේ රාමුව අනුව තමයි. ජීන්සයි එක අයින් කරගත්තට පස්සේ මේ මිනිස්යාට කතා කරගන්න බැරුව යනවා. මිනිස්සු හැම කෙනාටම තේ කනක් දීපුවා මුල්වරියෙම ඉන්නවා. දෙවෙනි අවරින් දුන්නොත් නොසලකුණා. වැඩක් කරන්න ගියාම මට මේකේ මුල් මුල් තැන ඕනේ. මුල් තැන එකනේ තියෙන්නේ. බර ගානක් කියනනේ කවුරුත් කවුරුවකට වාඩි වුණා නම් ඉවරයි ප්‍රශ්නේ හෙන්නේ. මම මම මම මගුල් ගෙදරට ගියා මට කැම වතුර ඇල්ලුවේ නෑ අල්ලපු ගෙදර එකනට ඇල්ලුවා නානා ප්‍රවිදිත අපි අතර තියෙන මේ තේදීන් බේදීන් මැනුම් කිරුම් සියල්ලම අපේ ඇතුලෙන් අපි විසින් වමාරලා දකින්න දෙයක් කියලා දැක්කට පස්සේ මේ මුළු ලෝකෙම නිකන් විගඩන් ලෝකයක් එහෙම නැත්නම් මායාවක් එහෙම නැත්නම් මේක මායමක් මේක ලීලාවක් එහෙම නැත්නම් මේ හීනෙන් දකින්න දෙයක් කවදානම් අපි මේ හීනෙන් නැගිටින්නේ කියලා අපි හීනෙන් දකිනකොට අපි හීනෙන් හිතන්නේ ඇත්තම කියලානේ නමුත් නැගිටට පස්සේ දන්නවා අනේ මේ වෙලාවේ කැත් උනට දැන් නෑ. ඒ වගේ බුදුහාමරණ ප්‍රබුද්ධයි කියන්නේ මොකද්ද? උන්වහන්සේ පිබිදිච්ච නිසා. අපි තාම පිටර කට්ටය ඇතුලේ අවිජ්ජාන්ධකාර මේ අණ්ඩකෝෂය ඇතුලේ හීනෙන් තමයි මේ දොඩවන්නේ. හීනෙන් තමයි මේ දඟලන්නේ. බුදුජාන් වහන්සේ කියන්නේ නැගිටපල්ලයි කියන. සුපබුද්ධම් පබුද්ධන්ති සදා ගෝතම ශා วกා. ගෝතම ශා วก යන් වහන්සේලා මේ අවිද්‍යාන්ධකාරය අවිද්‍යාවෙන් අණ්ඩකෝෂේ කඩාගෙන නැගිටිට පස්සේ නැගිටින විශේෂයෙන්ම මේ වේදනා සංඥා කියන চৈতසික දෙකේ ඇස්බැඳුම. ඒකෙන් කරන මේ මායාව, ඒකෙන් කරන මේ මෝහාව, ඒක හරියට කැටරක් වගේ. ඇහි සුද බැඳුනවා. ඇහි සුද බැඳුනාට පස්සේ බලනකොට දෙක දෙක පේනවා. ජී මනුෂ්‍ය කියන මේ දැකලා කතා කරන්නේ. මම මේ පෙන්නලා කතා කරන්නේ. නමුත් ඔපරේෂන් එක කරලා බැලුවට පස්සේ තේරෙනවා ආ තනියක තමයි. ඒ නිසා අපි බුදුආමර කියනවා සල්ලක්ෂ්‍ය කියලා. ඈ සුද්ධ කරන වේදයි කියලා. අයිසර්ජන් කියලා කියන්නේ බුදුහාමුදුරන් මේ කියන මායාව අයින් කරලා මේ අදුක්කම සුඛ වේදනාව නිකාන්තියකට අහු වෙලා läගගන්නෙත් නැතුව ඒක පවුරු කාලා ඉක්මන් කරන්න හදන්නෙත් නැතුව නිසින්ින්දේ ඒක වැඩෙන්න දරා ඉදිරියට ගෙන යනවා කියන එක කරපු මිනිහා පටන් ගත්ත මිනිහා නෙවෙයි. පටන් ගත්ත මිනිහා කරලා ඉවරනකොට ඒ මිනිහා නෙවෙයි කියලා. මේ තරම්ම පුද්ගලයාගේ පෞරුෂත්වය වෙනස් කරනවා. පුද්ගලයාගේ තියෙන ආකල්ප, රුචි අරුචිකම් සම්බන්ධතා සම්පූර්ණයෙන් වෙනස් කරන දෙයක් තමයි මේකෙන්ද ගියා පස්සේ සිද්ධ වෙන්නේ. මේක බලාන ගියාම මේ අදුක්කම සුඛ වේදනාව එහෙම නැත්නම් මේ මජ්ජේ කියන මැද තමයි අපේ හැබෑ නිවන. අපි පුංචි ළමයි කාලේ අපි ඔතන හිටියේ. දැන් නම් පේන දිනේ මහා ගැඹුරක් තියෙන අපේ අම්මේ මේ කොහොමද ආපහු යන්නේ කියලා. පොඩි බබෙක්ගෙන් අහන්න නිකන් දන්නේ නැති භාෂාවෙන් කියලා දේ උඹලා තමයි අනාගත්තේ. මම ඉන්නේ ඔතන තමයි. ඉතින් අපිට තියෙන අර බබා හිටපු තැනට යන්නේ ඒක තමයි. ඒක පේන්නේ නිකන් අපි හරියට මේ ආපස්සට යන ගමනක් වගේ. මේක තමයි යෝනිසමනසිකාරය කියන්නේ. සර්වචනස කියන්නේ නික්ලේශී වූ ආරම්භයට යන්නේ. මේ කෙලෙසිච්ච කෙලවර දිගේ එහාට යන්න යන්න වෙන්නේ අපි මේ වේදනා සහ සංඥා දෙක කියන දෙක මවන මේ මායෙමේ මේ රැවටිල්ලේ ලෝකයක් රවට්ටාගෙන තමුතු රවට්ටාගෙන යන්න පුළුවන් කියලා හිතන. නමුත් මතක තියාගන්න තමන් තමයි ඉස්සලා රැවටෙන්නේ ඊට පස්සේ ලෝකය රැවටෙන්නත් පුළුවන් රැවටෙන්නත් ඒ නිසා අපි කවදා හරි මේ ධර්මයේ තියෙන ස්වභාවය දැනගෙන මේ මදමාවත ගැටුම් සහ ඇලීම් වලින් විනිර්මුක්ත වෙච්චි මදමාවතේ ඒ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ගැටුම් නැති වුණාට මේක අවස්ථා තුනකින් විතර සිඹීමක් ඒ හරිය සම්පූර්ණම භාවනාව කෙරෙන භාවනාවක් කරන දෙයක් නෑ. කරනවා කියනකොටම මම යමක්. මගේ කම තියෙනවා තණ්හාමාන පිටිමත්. නමුත් මෙතන කෙරෙනකොට මොන කුසල ඡන්දේ මේක වෙන්නේ කියලා කියන්න. එතෙන් නම් ආපු වේගෙට කඩාගෙන යamak තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට වරදින්න පුළුවන්ද කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා අපි යන්නේ උම්මත්තක මාර්ගද එහෙම නැත්නම් නියම මාර්ගයේද කියලා. නිසා හැම වෙලාවෙදීම Tamanට මුල් වෙච්ච මූල කර්මස්ථානේ ඊටාන සියුම් බවටපත් වෙමින් වරින් වර ඇවිල්ලා පෙනිලා යනවා. ඒකෙන් දැනගන්න පුළුවන් මම හිතපු තැනට යන්න කියන සම්බන්ධතාවය තියෙනවායි කියලා. දිගින් දිග ඒක නිසායි දරුවචාන්ස මේ ආනාපාන සති සූත්‍රයේදී විශේෂයක් කරගෙන පෙන්නනවා රහත් වෙන කම්ම පාර ආනාපානය තුලම තියෙනවා. අර කියන පස්සම්බයං චිත්ත සංකාරං නෑ ඉස්ලාම චිත්ත සංකාර පරිසංවේදී අසසිතාමේ ජීකරි මේ චිත්ත සංකාර මේ වේදනාවේ මා යාතික මෙහෙමයි. සංඥාවේ මාය ටික මෙහෙම කියලා ලාවට අභිඤ්ඤේ ඥාණයෙන් දරගන්න. ඊට පස්සේ මේක හොඳට අයින් කළා චිත්ත සංකාරයන් සංසිඳින මට්ටමට. මේ සුඛ පීති ඥාන ඕබාස පීති පහළ වෙනවා. හොඳයි කියලා හිතන නමුත් උදම්මනන මට්ටම නැතුව. ඒකෙම දරා ගන්න බැරි වේදනා දුක් පීඩා පශ්චාත්තාප මතුවෙනවා. නමුත් මේ කිසි විදියකටවත් මේ අසාධාරණකින් ලාභ සත්කාරයක් සඳහා කරන එක නෙවෙයි ධර්මතා. ඒ නිසා මම බලන්න ඕන කියලා ඒක කිපෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. අනිත් විදිහට මේ සැලෙන ගතිය අඩු කරන අඩු කරන අඩු කරන යනකොට ඒ චිත්ත සංස්කාරයන් සංසිඳනකොට සංසිඳනකොට චිත්ත පරිසංවේදී අසදිස්සාමීති සික්කති කියලා තත්ත්වයක් වෙනවා. එතෙන්දී මේ යෝගාවචර කියන්න පුළුවන් මුළු භාවනාවේ මනෝමයයි කියලා. චිත්තේන නියති ලෝකෝ මුළු භාවනාව මේ වැඩපිළිවෙලම ලෝකෙම සංස්කාරයම සියල්ලම චින්තාමයයි. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා තියෙන්නේ මනෝමය தත්වයේ තේරෙන්නේ එතෙන් ගියාට පස්සේ තමයි. මොකද ඒතකොට කාය සංස්කාර සංසිඳිලා, වචී සංස්කාර සංසිඳිලා, මනෝ සංස්කාර සංසිඳවගෙන යනකොට චිත්ත පරිසංවේදී කියලා සුද්ධ චිත්ත தත්වයක් විතරයි පේන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. රූප නැතුව නාම ධර්ම හිතින්නේ නැහැ. නමුත් නාම ධර්ම මේ ධර්මත සංසිඳි. එන්නේ එක හරියට දැකලා තව දුරටත් මේක අවුල් කරන්නෙත් නැතුව මේක නිින්දට වැටෙන්නේ නැතුව ගියොත් අභිප්‍රමෝදයන් චිත්තං අස්ස සිස්සාමි චිතිකති කියලා අති ප්‍රමෝදයක් පහළ වෙන පටන් ගන්නවා. ඉතින් අති ප්‍රමෝදය ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සම්පතිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උදයබ්යං ශුඤ්ඤාගාරයට පිවිසියා වූ සම්පතිත්තස්ස බික්කුණෝ සාන්ත හිතක් ඇති භික්ෂුවට මේ ඇති වෙන අභිප්‍රමෝදය අමානුෂික රතයක් තියෙනවා. මනුස්ස ලෝකේ කවදාකවත් සමාන කරන්න බැරි ඒ වගේම නවමුතාවකේ යුක්ත රසයක් එනවා. ඇති වෙන තාක් සියල්ල නැති වෙන නිසා උට නඩු කියන්න දෙයක් නැහැ. ඇති වෙන තාක් සියල්ල නැති වෙන නිසා මගේ කියා ගන්න දෙයක් නැහැ. ඇති වෙන සාක් ඒවා නැති වෙන නිසා මට ආඩම්බර වෙන්න දෙයක් නැහැ ඊර්ෂ්‍යා කරන්න දෙයක් නැහැ ක්‍රෝධ කරන්න දෙයක් නැහැ කියලා ඒක අයින් වෙනවත් එක්කම ඒ එන අති ප්‍රමෝදය අමානුෂී කියලා කියන මනුස්සත්වයේ ඉක්ම උපතක්ය. ඉතින් මේ තාම මේ අමු කුණු මනුස්සකයි ඉඳගෙන හිත පිරිසුදු කිරීමෙන් ලබන දේ. ඒ අමානුෂික රතියත් අර ඉස්සලා කිව්වාගේ විදර්ශනා උපක්‍රේෂ තරම් මත් කරන සුළු ගතියක් නැහැ. නමුත් තාම අන්ත දෙකේ සේයාවිතු කළා කියන්නේ. ඒකදී හොඳට ඒක දැනගෙන ඉදිරියට ගියොත් සමාදාහං චිත්තං මෙන්න මේ தત્ත්වය වට ගන්න නැතුව විෂම කර ගන්න නැතුව ඉදිරිය සමබරව ගෙන යෑමේ දක්ෂතම එනාට පස්සේ තමයි යෝගාචරය අපි අනිච්චාන පස්සේ විරාගාන පස්සේ නිරෝධාන පස්සේ පටිච්චසකාන පස්සේ කියලා මේ ලෝකයේ තියෙන අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ දකින්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ දකින් දකින් දි අනිච්චං අනිච්චං කියලා දකින් දැක්කේ දුකයි දුකයි කියලා දකින් දැක්කේ අනාත්මයි කියලා කිව්වට ඒකෙන් පුද්ගලයාට මොකුත් වෙන්නේ නැහැ. ඒකට අදාළ ශක්තිය, අදාළ භාවනා ඥාන පහළ වෙලා එතෙන් දැනට අනිච්චන් කියලා කියන්න දෙයක් නෑ අනිච්චන් තමයි. ඒකට වැටෙන්න පටන් දුක වැටෙන්න පටන් ගන්නවා. ආන මේ විදිහට ඉදිරියට යන ගමනේදී පේන්න තියෙනවා මේ වේදනා චෛතසිකයේ අවස්ථා කීපයකින් සංසිඳනකොට මේ අදුක්කම සුඛ වේදනාවේ පුදුමාකාර ගැඹුරු මට්ටම් වලට යන්න පටන් ගන්නවා. නිසා අපි කොතන හිටියත් කොයිතන ඉන්නවද කියන ප්‍රශ්නම හුඟ දෙනකොට තියෙනවා. තාම ඒව මීටරයක් හොයාගන්න නැහැ. ඒක නිසා උත්තර දෙන්න විදියක් නැහැ. නමුත් එකක් කියකි ඕකමයි පාර අවුල් කරගන්න නැතුව ඔබ දිගට කරගෙන කරගෙන යනකොට තමා තුළම ඒකට අවශ්‍ය කරන්නා වූ ක්‍රම සහ විදි අවශ්‍ය කරන සකලමන අංගෝපකරණ පටන් අර ගන්නවා. එන්න පටන් අර ගන්නවා. එතකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ මොනවා කරන්නසෝ සරුවචනාංශ මේක ඉස්සල්ලාම හොයාගෙන යනකොට මොන්න තරම් නවුම් කතියක් මිහිරියාවක් නැත්නම් කොච්චර වැරදි පාරවල් වල ගිහිල්ලා මුන්නාසේ කරන්නද කියලා. ඇත්තම කියනවත් එක්කම මට මතක් වෙන දේ තමයි ඒකටත් වැඩිය අමාරු දේ මේ අපි වගේ කෙනෙකුට ඔක අවබෝධ කරන්න සරුවචනාංශ දේශනා කරපු ධර්මය මෙච්චරල් ආපු හැටි. මෙච්චර සියුම් දේවල් දක්වාම අපේ කාට පැමිණයි කිව්වට පස්සේ අපි කොච්චරක්නම් manussත්වයක් ලැබිලා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා ක්ෂණ සම්පත්‍ය වශයෙන් අංගෝපාංග සම්පූර්ණ වෙලා බණත් ඇහිලා පැවිද්දකුත් තිබිලා කල්යාණ සත්පුරුෂ සේවනට ආවට පස්සේ අපි කුමටනම් කනගාටු වෙන්නේ මොකක් නිසා පශ්චාත්තාප වෙන්නද කේසර සිංහ පැටවු වගේ සාක්‍ය සිංහ පැටවුගේ කටයුතු කරනවා නම් ඔය කිසිම කිලේශයකට අපිට උලීලි පාන්න දෙන්න බෑ. උලීලි පාන්නේ කෙලෙසේ අපි හිත වැටුනොත් තමයි. නිසා හිත වට ගන්න නැති වෙන්න බුදු සරණයි, ධර්ම සරණයි, සංඝ සරණයි, සීලේ පීඩා. ඒ වෙනකොට වෙන්නේ මොකද්ද? අර වේදනාව පිළිබඳව ඉතාම ගැඹුරු தত্ত্ব අවබෝධ කරගෙන කරගෙන යනකොට තියෙනවා කදාකත් නොගිය පාරක්. ඒක තමයි පටිචෝතගාමී පාර කියලා ගඟදී ගිහලා යන පාර. ඉතින් ඇත්තටම වෙන කෙනෙකුට හුවා දක්වන ප්‍රශ්න නැත්තම් යන කෙනාට නම් මේක වෙනකොටම තේරෙනවා කදාකවත් වෙච්ච නැති පිළිසිදුවක් වෙන්නේ. ඉතින් අපි අද දවසේ මම හිතන පස්වෙනි දවසේ ඉන්නේ මම හිතනවා මේ දවස් ටිකේ මේක කරගෙන ගියොත් මේ එහෙම අන්දමන්ද හිතින් අරකට මේකද කියලා දෙකිඩියා හිතින් කටයුතු කරපු යත්තන්ට මේ කාරණා වෙනකොට අභිඤ්ඤයයන් අභිඤ්ඤාතම් පරිඤ්ඤයයන් පරිඤ්ඤාතම් විදිහට මේවා එකින් එක වෙන්කර දැන ගැනීමත් ඒ වගේ තියෙන විශිෂ්ට ඵල ප්‍රයෝජන කොහොමද මේකේ භාවනාවට සම්බන්ධ වෙන්නේ කියන එකට මේ ධර්ම කොටාසේ උදව් උපකාර වේවා ඒ අනුව ඉදිරියට සද්ධා විදේශ සමාධි ප්‍රඥා වැඩි වීමට හේතු වාසනා වේවා කියන අදහසින් අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි මේ ප්‍රයපුත් විනාඩි 15ක් විතර වගේ කාර්ය අරගෙන තියෙන ධර්ම දේශනාවට ඉතින් අර මේ සඳහා පැය කමාර කාලයක් අපි වෙන් කරලා තියෙනවා. ඉතුරු කාලේ විනාඩි 5ක් විතර තියෙනවා. ලිඛිත ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ලිඛිත ප්‍රශ්න වලට සම්පූර්ණ දෙන්නම් අපිට වෙලා තියෙනවා නම් සභාවෙන් මත වෙන ප්‍රශ්නත් මතු කරගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සමාධියක් ඇති බව හඳුනා ගන්න ලක්ෂණ කර්මාවෙන් පහදා දෙනවා. අපේ අර ලොකු සාන්ති ලියපු පොතක් කියන එක එච්චර ප්‍රසිද්ධ වුණේ නැහැ සමථ විදර්ශනා භාවනා මාර්ගය කියලා. අන්න ඒක උන්වහන්සේ වෝදාන ධර්ම 7යි පරිපන්ත ධර්ම 6කුයි වෝදාන ධර්ම 4කුයි සඳහන් කරලා තියෙනවා. විපස්සනා සමාධියක් හෝ සමථ සමාධියක් තියෙනවා නම් මෙන්න මේ ලකුණු ඒ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන්. ඒකේ පරිපන්ත ධර්ම වශයෙන් පෙන්වන්නේ අර ඉස්සර දෙවෙනි දවසේ දෙවෙනි මාතෘකාවට දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ මතක් කරා අපේ හිත අතීතයට යනවනම් අතීතානුධාවනං චිත්තං වික්ෂෝපානුපත්තං සමාධිස්ස පරිපන්තෝ කියලා අතීතයට ගියේ හිත හැම වෙලාවෙම වික්ෂෝපයක් ඇති කරන එක සමාධි නැති බවට ලකුණ. සමාධියට පරිපන්ත ධර්ම. අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං සමාධිස්ස පරිපන්තෝ. අනාගතය ගැන සැලසුම් කරන හිතක් තියෙනවා තිගැස්ම තියෙනවා ඒ කියන්නේ සමාධිය නෑ. ඊගාට අභිනතං චිත්තං කරාගාණුපත්තං සමාධිස්ස පරිපන්තෝ. ඉතිරිවත් වෙලා තියෙන අරමුණට මනාප ගතියක් පහළ වුණා නම් අභිනත ගතියක් පහළ වුණා නම් ඒක රාගා මිශ්‍රිතයි සමාධිය නෑ. මතුවිචාරමුණට ද්වේෂයක් පහළ වුණා නම් අපනතං චිත්තං පටිඝාන පඥාන් පටිඝානෝසේන සමාධියක් නැහැ. දීනං චිත්තං කෝසජ්ජානපයිතං හිත වැක්කිරිලා ඇඹරිලා පිටිපස්සෙලා කුසීත වුණා නම් මේක නින්දට බරයි සමාධියක් නැහැ. ඒ නැත්තම් දැඩි ආසාවෙන් වමනාට වැඩි වීර්යය යොදවලා අපනතං දීනං චිත්තං අනිත් එක තියෙන අතිපග්ගහිතං චිත්තං. දැඩිකොට පිළිකලා අල්ලගත්ත එකක් ආවනම් ඇවිසිච්ච හිතක් තියෙන සමාධිය නෑ. ඒ නිසා මේ කරුණු හයෙන් කියකි අතීතයක් නැත්තම් අනාගතයක් නැත්තම් අරමුණට ආශාවකුත් නැත්නම් අරමුණට තරහකුත් නැත්නම් වර්තමානයේ හිත චීක මේ සීතල වෙලා ගුලි වෙලා යන්නේත් නැත්නම් දැඩි විශේෂීමක් කරනවා මේවා කියනවා මේ පරිපන්ත ධර්ම හයෙන් වෙනස් වෙච්ච ගමෙන් තේරුම් ගන්න කියලා මෙන්න මේකට තමයි සමාධිය කියන්නේ. ඊට අමතරව කියනවා සද්ධාවත් ප්‍රඥාවත් වීරියත් සමාධියත් කියන මේ ධර්ම යුගල දෙක තදුපක විරිය නැහැ. ඒ ධර්ම දෙක සමබර වෙනවා. උනාට වෙටි සද්ධාවන්ත වුණොත් එනේනදී අදහලා මම සෝවන් වුණා රහත් වුණයි කියලා කටමැට දොඩවන්න පටන් ප්‍රඥාවක් આવොත් මේක උනාට ඉඳ කපල කොටල කරන්න කිහිල්ලෙවල ධර්මයට නිග්‍රහ කරනවා. Tamanටවත් නිග්‍රහ කරනවා. එතකොටත් සද්ධා ප්‍රඥා සමබර වුණේ නැත්තම් සමාධිය බාධා කරගන්නවා. වීරියයි සමාධියයි දෙකේ වීරිය වැඩි වුණොත් පග්ගහිත හිතේනවා. සමාධිය වැඩි වුණොත් නිදිමත හිතේ. මේ දෙක නැති බවට සතිය තේරුම් කරගන්න. සතිය කියලා දෙන්න ඕනේ දැන් මගේ හිත උනාට වැඩිය සමාධියට ගිහිලා තියෙනවා. එතකොට අර නිකාන්ති පැත්තට වැටෙනවා. උන්ට වීරියට ගියොත් මිල්කලාලන්න ගිහිලා අමාරු වෙනවා. අන්නේ දෙක පිළිබඳව මේ යුගල දෙක සම්පද දැන ගැනීම ඔය විශිෂ්ට ඥානය කියන එකේ සදාන. තදුබග විරිය වාහනතා කියලා කියන්නේ මේ දෙකට වැටෙන්නේ නැතුව අදාළ උනන්දු භාවය අදාළ පග්ඝහ ගතිය යෝගාචර හොඳට තේරෙනවා නිකන් මේ නියම පදම පොළොසම්බලක් වෙනකොට ඒ පදම එනකොට ඔයක අම්මට තේරෙනවා මේ දැන් ඇවිල්ලා පදමේක සුවඳක් තියෙනවා ඒකේ මෙලෙක් ගතියක් තියෙනවා පාටක් තියෙනවා ඒ පදම එන බව තේරෙන්න පටන් ගන්නවා ඒ වීර්ය සම්බන්ධයෙන් ඒකත් කතා කරලා කියනවා ඒ වගේ මේ දේ නැවත කැඩුනොත් ආය හදාගන්නේ කොහොමද කියලා Tamanට අම්මතර කොහෙන්දෝ නැති ඥානයක් කියනවා මේ පදමක් දැන් තියෙන්නේ. ඒක කැඩෙන්න පුළුවන් කැඩුමට ගමන්නේ මම නැවත හදන්න උනොත් මේකයි කරන්න ඕන කියලා තදදි මුත්තතාව කියලා ඒක නැවත සකස් කර ගැනීමේ ප්‍රෞಢත්වයක්. සකස් කර ගැනීමේ අදිෂ්ඨාන ශක්තියක් වෙන්න පටන් ගන්නවා. අන්න මේ වගේ ලකුණු මේ වෝදාන ධර්ම වශයෙන් සඳහන් කරනවා. මෙන්න මේ කරුණු වල 10න් තමයි සඳහන් කරලා තියෙන්නේ හිත සමාධියක් කියනවා. විපස්සනාදි මේක නාම රූප පත්‍ය ඥානෙදී පත්‍ය පරිග්ගා ඥානෙදී ආදිවාසී එක එක ඥාන මෝරනකොට හරි කුතුහල කුතුහලයක් සිලිලාරයක් එනවා. අවිලෙක මෝරනකොට මේ 10 පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊගාව ඥානෙට මාරනකොට ආය කුතුහලයක්. ආය මේ කෝඩු ගතියක්. කෝල ගතියක් එනවා. ආයෙකේ පදන් වෙනකොට මේ ලකුණු 10 එනවා. එහිදී මේ මේ එකින් එකින් බල්ල කට්ටේ අල්ලා අල්ලා ඉදිරියට යන ගතිය ඇත්තට මේක පරිසම්පදා මාර්ගයේ තියෙන මේ පරිපන්ත ධර්ම 6යි වෝදාන ධර්ම 6යි එකතු කරලා ආනාපාන සති කතා කියලා වෙනම කොටසක් තියෙනවා. අන්න ඒකේ සඳහන් කරලා තියෙනවා. ඒකේදී ලොකු ස්වාමීන් වහන්සේ පොතට අරන් දාලා තියෙන නිසා මේක තමයි මට හිතෙන්නේ මේ සමාධියක ලකුණු වශයෙන් අහුවොත් ප්‍රශ්නයක් මම හිතන්නේ ලකුණු 60ක් 70ක් විතර හම්බෙයි මේ උත්තරේ. 100 100ක් හම්බෙයිද කියන්න මම දන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ සමාවදීම ගැන අපට බොහෝ කියා දුන් ඉතා වටිනා නෑ. කියා දුන් ධර්මය ඊටමත් හැමදිනාට ප්‍රයෝජනයි. ස්වාමීන් වහන්සේ දෙමාපියන් දරුවන් දෙමාපියන් දරුවන් හිතමතේට විවාහ කරගත්තට පවුලෙන් අයින් කර වෛර ඇති කර ගනි. අනේ මට නෑනේ මේ ප්‍රශ්න. මොකද බැඳලා මේ අයට සමාව දුනහොත් දෙමාපියන් මත්පවේදී ඒ කර්මය නොදුනහොත් දෙමාපියන්ට මතුබවේදී ඒ කර්මය ගෙවන්න සිදු වෙනවා. දැන් මේ වලක්වා දෙමාපියන් මේ කර්මයෙන් මේ වලක්වා දෙමාපියන් මේ කර්මේ වලක්වන උපදේශයක් දෙනමින් කරුණාපූර්වක හරි මොකක් හරි පූර්වක ඉල්ලා සිටින කියලා කියනවා. ඉතින් මම කියන්නේ උබේ දුවත් හිතු මතේට දීග ගිය දිනේ පියාණනුත් මමත් මෙදා විඳපු දුක දැනේ කියලා සින්දුවක් තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් දාලා තියන්නේ ගෙදර. ඊගාත්මට යන්න ඕනේ නැහැ. ඒ දරුවට තේිනවා බලනකොට ඒ අම්මත් එමේ හිතුවක්කාරෙන් ගිය අම්මගෙන. හැබැයි අම්මට මතක නැහැ දුවලා දෙන්න යනකොට තමයි අම්මට මතක් වෙන්නේ දරුවෝ කොච්චර වටිනවද අම්මා කියන විදිහට කලවයස් කරලා එනකම්. අම්මා බැලුවොත් දන්නවා හොඳටම අම්මත් කරලා තියෙන මේ වගේ වැඩක් තමයි. හැබැයි ඉතින් අර දරුවා හින්දලා ගන්නේ අම්මගේ වයසේ වයසේනකොට. ඒ නිසා දරුවා පරාදයි. ඒ නිසා බලනකොට මෙව්ව හොදලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි සංසාරේ කියන්නේ. හුණු ගොඩක්. මේ මේ ආත්මේ දරුවෝ පැනලා ගියොත් නෙවෙයි ප්‍රශ්නේ ගිය ආත්මේ දරුවෝ පැනලා යනවා කියලා දැන් දන්නවා. කොතන හිටියද කවුද අම්මා කවුද තාත්තා මොකක්වත් නැහැ. ඒක අපිට අදාළ නැහැ. ඊගාට එන්න තියෙන ආත්ම කවුරු පැනලා යන්නේ? කිසි දෙයක් නැමේ తත්‍ර తත්‍රා විනන්දනේ ගිය ගිය තැන අල්ලනවා. අපාය දිගට අපාය අල්ලනවා. ගෙම්බෙක් වුණොත් ගෙම්බිය ආත්මය ගන්නවා. කරපොත් එක්ුණොත් කරපොතු ආත්මය ගන්නවා. ඒක ලියලා ඒක පර්ෆෙක්ට් කරන්න හරි. නිසා කවදාක සංසාරේ හොදලා සුද්ධ කරන්න පුළුවන් කුණක් නෙවෙයි කියලා හිතන්න. කරන්න බෑ. ඒකයි බුදුහාම කියන්නේ මේක දාලා විසිකල පැත්තකට බලන්න. මේක ඉඳලා හදන්න පුළුවන් නම් බුදුහාම කෝයට වැඩිය වෙනම සීක්‍රට් කෝඩ් එකක් අපිට දීලා යන්නේ අපි කෙලින්ම බුදුහාම ප්‍රයන් ගෝලෙන්නේ. දීලා නැහැ. හදන්න බෑ කියන එක නම් දීලා තියෙනවා. ඒක නිසා මෙවට උත්තර මේ කියන්නේ ඇහුව ප්‍රශ්න අහනකොට මම කිසි තරහක් නැහැ. නමුත් මේව පුළුවන් නම් මේ සංසාරයෙන් ගොඩ වෙන්න බුදුහාමර පාර කියන්නේ මේක හදාගෙන වවාගෙන කණ්ඩ ක්‍රමයක් කියයි. ගන්න දෙයක් නෑ. එහෙම කිසිම තැනක කිසිම විදියකට මේ ඉංගියක්වත් බුදුහාමර දීලා නෑ. කන කෙනෙක් කාපු දෙන ඒක වෙනම දෙයක්. පුළු පුළුවන් ඇත්ත මේකෙන් ගොඩ වෙන්න කියලා තමයි කියන්නේ. ඒ නිසා මේ දරුවෝ එහෙම හැදෙනවනම් ඒක ඉතින් ලෝකයක් වෙන්න බෑ. අනිත් එක මේක මේ මේ ශිෂ්ටාචාර ප්‍රශ්නයක් තියෙනවා. රිලවුන්ගේ බල්ලන්ගේ ප්‍රශ්න නෑ. උන්න කිසිම ගානකුත් නෑ. මේක කොතනදී අපිට ආවද කියලා බැලුවොත් මේ ශිෂ්ටත්ව ශිෂ්ටාචාරය කියන තැන ආපු දවසේ ඉඳලා අපි හිර වෙලා තියෙන. අපි දෙපා වෙල්ල කියන්නේ මේ කියන්නේ දෙවැටක ඒක පිටිකොත් කටු වෙනවා මේ පැත්තට පිටිකොත් කටු වෙනවා. ශිෂ්ට නැති වෙච්චාම ඒක අශිෂ්ටයි කියලා ගන්නවල. ඒ නිසා මේක මේ මේ මේකයි මේ සල්ලි කියන දෙක මිනිස්සයා විසින් ඇති කරගත්ත අයින් කරන්න බැරි පිළිකා දෙකක් ලෝකෙදී. මේ ශිෂ්ටකම කිසිම තිරසනෙකුට නැහැ. කිසිම කදාකත් මේ දරුවා මේ මේ නැති කෙනෙක් එක්ක විවාහ වුණාද මොනක් වුණ ප්‍රශ්නයක්. කවදා මේ ඉකොනොමික් රිසෙෂන් එකක් කියන එක තිරසන් ලෝකේ නෑ. ආර්ථික කඩාව ඇති වුණා උන්න නෑ මොකද තියෙන්නේ අර මේ කවුද අපේ කල්පනා මාත්‍ය කියන ABCD ඉකොනොමික්ල තියෙන්නේ අලබතල දෙල්කොස් කියලා. ආර්ථික ඇති ඉතින් උට අලබතල දෙල්කොස් තියෙනවා නම් ආර්ථික ප්‍රශ්නයක් නෑ. අපි මේ අතරමැදට සල්ලි දාගත්තා. මේ ලිංගික தත්ත්වය නතර කරන්න පෞල් සංස්ථාවක් ඇති කරගත්තා. මේක ඒ දවස්වල හරි ලස්සනයි. නමුත් දැන් බලනකොට පේනවා මේ මේ වගේ පැත්තකින් බලනකොට පේනවා මේ කවදාකවත් කෙලින් කරන්න බැරි බලුවල් ගියා කුණපුරුකක දාලා මේ කෙලින් කරන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා කුණපුරුකේ 10 දවුරුද්දක් දැම්මත් බලුවල් ගියේ කෙලින් කරන්න බෑ. ඕක පිළිගත්තට පස්සේ ඕක ඉතින් අමාරු නමුත් සත්‍යයක්. ඉතින් ඒක නිසා මේ හිතුමතේට දීක ගිය දිනේ උඹේ දුවත් හිතුමතේට දීක කියදින්නේ පියාණනුත් මමත් මෙදා දුක විඳපු දුක දැනේ කියලා මැරිලා උපදින්න ඕන මේ ආත්මෙන් පේන. ඒ අදින් බලනවා නම් තමයි වටිනවයි කියන කින්දුවත් අපේ. ඉතින් එහාට නම් මට දන්නේ උත්තර මට තේරෙන්නේ. ස්වාමීන් වහන්සේ වම දකුණ අරමුණු කරමින් සක්මන් භාවනා යෙදුණු මට ඔසවනා තබනවා ලෙස භාවනා කරන්න පටන් ගත්තා. කලින් තිබූ සතියත් නැති වොස් සිත කැළඹීමකටපත් වුණා. එසේ සිදුනේ ඇයිදයි පහදා දෙනමින් කරුණාවෙන් මෛත්‍රියෙන් මතක් මේක හොඳයි කියපු එක මොකද අපි දන්නවා මේ කාර් එකක් ස්ටාර්ට් කරලා ඒ කියන්නේ අපි කාර් එක ස්ටාර්ට් කරනවා ෆස්ට් ගියර් එකේ පොඩ්ඩක් පිකප් එක දෙනවනේ යන්තම් යන්න ඉස්සලා සෙකන්ඩ් එකට දැම්මොත් ගියර් පටලයි සෙකන්ඩ් එකේ සෑහෙන දුරට ගිහිල්ලා එන්ජින් එක සින්ක්‍රොනයිස් කරලා ඕනේ සෙකන්ඩ් ගියර් එකට දාන්න ඒක ඩ්‍රයිවර් දැනගන්න ඕනේ ෆස්ට් එක දාපිගේ ඒකම සෙකන්ඩ් එකට දාන්න එපා ඒ වගේ ෆස්ට් ගියර් එක තමයි වම දකුණ කියන්නේ ඒකේ හොඳට ගිහිල්ලා එන්ජින් එක හැදුනට පස්සේ තමයි ඔසවනවා තබනවා කියන සෙකන්ඩ් ගියර් එකට දාන්නේ. ඉතින් ආයේ එන්ජින් එක රත් වෙන්න ඉස්සර වෙලා නැත්තම් කාර් එකේ ගාන්න යන්න ඉස්සලා දැම්මොත් ගියර් බොක්ස් එක ජරතර ගන්නවා. දැනගෙන ගියත් මේක වෙනවා. පළවෙනි මේ කියන්නේ මීට ඉස්සර දවසේ කරලා දෙවෙනි දවසේ පටන් ගන්නකොට ආයෙ වම දකුණ කිරුවා කියමු. වම දකුණ කරලා ඔසවනවා තබනවා කියන තැන ගිය ගමන් ටිකක් කැළඹෙනවා. කැළඹුණාට පස්සේ ආයෙ තැම්පත් වෙනවා. එතකොට තේරෙනවා හරි මේ කැළඹිල්ල මාරු කරව බවට ලකුණ. හැබැයි දැන් ආයෙ සමතුලිතතාවයට ඇවිත්. ඒක හොඳට පටලවන්න පස්සේ ඕසෝන යවනවා තබනවා කියලා තුන මට්ටමට යන බලන් ගිය ගාම පොඩි කැළඹිල්ලක් එනවා. ඊට පස්සේ ආයෙ තැම්පත් වෙනවා. අන්නේ මේම හැම කන්න තීන්දුවකටම ප්‍රතිචාරයක් තියෙනවා. ප්‍රතිචාරය එන්නේ පස්සම්බනේ කියන සංසිද්ධියම පොඩ්ඩක් කැළඹිලා ආයෙ තැම්පත් වෙනවා. නිකන් හොඳට නිස්කලංක වෙච්ච වතුරකට ගලක් දාපු ගමන් ඒ ගලෙන් සැරිය තරංග මාලාවක් යනවා. නමුත් කරබනේ හිටියොත් ඒ තරංග මාලාව ආයෙ සැරයක් tempattatවකට පත් වෙනවා. එතකොට ආයෙ ගලක් දැම්මොත් ආයෙත් ඒ දාපු ගලට සාපේක්ෂව තරංග මාලාවක් එනවා. ඒක ඒකෙම නතර ඒ වගේ මේ අපි ආනාපානිය ගත්තොත් ආස්වාද ප්‍රසවාස කියලා බලන් බලන් ගිහිල්ලා ආස්වාසේ මුලැමැදාක බලන් යනකොට ආයෙත් කල්ප ගන්න බැරි තත්ත්වයකට. ටික වෙලා ගිහලා ආයෙ පටලනවා. අනේ විදිහට ඉහළ පන්තියට යන්න යන්න යන්න යන්න අලුත් දේවල් එනවා. නමුත් අර ටික කාලෙකින් හැඩ ගැහෙන ගතිය, ඒකට හුරු වෙන ගතිය කිල්ලවරක් නැති සතෙක් තමයි මනුෂ්‍යයා කියන්නේ. මනුෂ්‍යයාගේ හැම අඩු කරන ගත්තොත් කොච්චර හරි අඩු කරන්න පුළුවන් මේ මල්ලට. අපි සාමාන්‍යයෙන් මල්ලකට බඩු ටිකක් දාලා ඉවර බලපම් පිරෙන ඉවසේ දෙසරක් තුනක් මේ පොළවේ ගහනකොට අඩුක් වෙනවා කියලා ගත්තා. ඊට පස්සේ තව ටිකක් දාන. ඒකට පිරුණා වගේ වෙනම තායි තල්ලු කරනකොට ආය අඩුක් වෙනවා. එහෙම එහෙම දමදම දමදම අඩු කළොත් බුදු වෙනකම් යන්න පුළුවන්. සම්මා සම්බුද්ධත්වයට යනකම් යන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මේ සීමාවල් අපි දාගෙන තියෙන මිසක මේ පොඩි කැළඹීමකට දඟලන්න එපා. හැබැයි එහෙම කියලා භාවනා මෝරන් ඉස්සලා අමතර නොදුන්න කමටහන් කරන්න යන්නත් එපා. ඒක හරියට දැනගෙන අවස්ථානුකූලව කරනවා කියන එක මුලින්ම සද්ධාවෙන් තමයි කෙරෙන්නේ. පහු වෙනකොට ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ මොනවාවත් දිරව ගන්න බැරි සත පුංචි බබා ඉස්ලාම් කොහොමද කිරි ටික දිරවගෙන හදාගෙන ටිකක් කල් ගිහලා ටිකක් කැඳ වගේ දෙයක් පුරුදු කරලා ඊට පස්සේ හයිය දෙයක් හපලා ඊට පස්සේ තමයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ ගොරෝසු දේවල් හපලා ගන්න පුළුවන් තත්ත්වය ඇති වෙන්නේ. ඒ නිසා ඉපදිච්ච ගමන් ළමයෙකුට හයි ප්‍රෝටීන් කියලා දුන්නොත් එහෙම දරුවට විෂ වෙනවා. ඒක දරා ගන්න බැරුව යනවා. ඒ නිසා ඒ ලෙඩක් සනීප වෙගෙන යනකොට ක්‍රමයෙන් සාමේ පෝෂාහාර වලට යන ක්‍රමයෙන් ඉස්සලා දෙන්නේ දියර ආහාර. අනිත් වගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇති කරන එක තමයි ආනුපුබ්බී ප්‍රතිපදාව කියන්නේ. තන් වැසි නෝන කියලා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥා කියලා මේකට කියන්නේ. ඒක ඉතින් මේ කරලා කරලා වරද්දලා වරද්දලා තමයි පදබඳාගන්නේ. එහෙම නැතුව මේක මෙයාට කළ යුතු කියලා කිසි කෙනෙකුට කිසි දෙයක් රෙකමන්ඩ් කරන්න බෑ. කරන්නේ නිකන් කරුවොත් හරියයි කියලා වගේ යෝජනාවක් තමයි. හොඳයි එහෙනම් අපිට පුළුවන් ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න කරන අපි නැවත දෙකමාර ඉඳලා තුනමාර වෙනකන් සක්මනක් කරනවා නෑ තුන හතර වෙනකන් සක්මනක් සහ ගිලම්පස කරලා අපි හතර ප්‍රශ්න මෙතන නෑ ඉන්න කාලසටහන හැටියට යන්න තියෙන්නේ දැන් තුන හතරමාර වෙනකන් අපිට කියනවා ගිලම්පස සහ සක්මන කාලේ හතර වැඩිලා පහමාර වෙනකන් පරියන්කයක් කියනවා. ඒකයි දවසේ පොදු සටහන. ඒත් අද හවස ධර්ම දේශනාව සහ කමඨාන් සුද්ධ කිරීම කෙරෙන්නේ අපි හෙට මම උත්සාහ කරනවා පුළුවන් නම් 1:30 වෙනකොට මෙහෙට එන්න ධර්ම දේශනාවට බලන්න. එහෙම නැත්නම් 1:45 වුණත් ඇවිල්ලා ධර්ම දේශනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එනත් මේකදී වැඩසටහන අත කරනවා සියලු දිනාටම තෙරුවන් සරණයි. සුපත්තිතා සාදු අනුමෝදා අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදා කම්මානි කමිතබ්බං සුපත්තිතා